තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු පෙරවන් සරණයි අදත් අපි බලාපොරොත්තු වෙනවා මේ සදාම් හමුව පවත්වන්න අප මෙවැනි ධම් සාකච්ඡාවක් පවත්වගෙන යන්නේ අපි හැම දිනාගේම ධර්මාබෝධයේ පිණිස විශේෂයෙන් නිවන් මඟට දහම් මඟට පිවිසිච්ච පිරිසක් වශයෙන් අපි හැම දිනාටම අවශ්‍ය කරනවා මේ දහම් මඟ හොඳින් එලිපෙහෙලි කරගන්න විවර කරගන්න ඒ වගේම ඊතා ඉක්මනින් ඊතා ඉක්මනින් කියන්නේ මේ ජීවිතයේ තුලදීම වර්තමාන මොහොතේම නිවුණු සැනසුණු ජීවිතයක් ගත කිරීම අවශ්‍ය වෙනවා. ඉතින් ඒ සඳහා දරන ප්‍රයත්නයක් ඒ සඳහා දරන උත්සාහය අප මේ සියලු දෙනා එකතු වෙලා සිද්ධ කරයි. හොඳයි අපි මේ වන විට අපි සාකච්ඡා මාලාවන් කීපයක් සිද්ධ කරලා තිබෙනවා. දැනට අප කරගෙන යන සාකච්ඡාව මහා සතිපට්ඨාන දේශනාව මූලිකත්වයේ තියාගෙන ඉදිරියේ තියාගෙන ඒකායනෝ මග්ගෝ සත්තානං විසුද්ධිය කියලා බුදු පියාණන් වහන්සේ මේ දේශනාව ආරම්භ කරන්නේ එහෙමයි මේ සත්‍යයන්ගේ විසුද්ධිය පිණිස උපකාරී වන ඒකායන මාර්ගය වශයෙන් මෙය දක්වනවා. ඉතින් මේ දේශනාව ඉදිරියෙන් තියාගෙන අපි මේ දේශනාවට අනුව අපේ භාවනා පුහුණුව වඩාත් ප්‍රායෝගික කරගන්නේ කෙසේද කියන කාරණේ තමයි අප විමසා බැලුවේ විමසා බලමින් ඉන්නේ. ඉතින් අපි ඊයේ දිනේ සාකච්ඡාවට සම්බන්ධ නොවුණත් බොහෝ දෙනෙක් බණ භාවනා කටයුතු වලට අදාළව ගැටලු ප්‍රශ්න සාකච්ඡා කෙරුණා ඊයේ දවස තුල. පෙරේදත් එහෙමයි පෙරේද අපි මේ දහම් හමුව පැවැත්වුවා. 11 වෙනිදා ඒ අද 13 වෙනිදා අපි තවදුරටත් මේ මහා සතිපට්ඨාන දේශනාව පදනම් කරගෙන මේ සාකච්ඡාව කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට සතිපට්ඨාන කියන වචනයට අපි අවධානය යොමු කළා. සති කියන්නේ මූලික වශයෙන් සිහිනුවන, සිහි බුද්ධිය, සිහි කල්පනාව කියන එක තවත් විදිහකින් කිව්වොත් වර්තමාන මොහොතේ අවදිමත්ව සිටීම සහ දැනුවත්ව සිටීම මේ දෙක එකට ගත්තම අපි සති කියනවා පාලියෙන් සති කියනවා සිංහලෙන් අපි සිහිනුවන සිහිබුද්ධිය සිහි කල්පනාව කියලා යුගල පදයක් අපි පාවිච්චි කරනවා මේ සඳහා සමහර විට ඉංග්‍රීසි වැනි භාෂාවන් වල මයින්ඩ්ෆුල්නස් වැනි වචන භාවිතා වෙන අවස්ථා තිබෙනවා අපිට තේරෙනවා මේ කොමක්ද මේ කුසලතාව කියලා වර්තමාන මොහොතේ අවදිමත්ව දැනුවත්ව සිටීම මේකෙන් අදහස් කරන්නේ අවදිමත්ව කිව්වේ මේ වර්තමානයේ ඉන්ද්‍රිය ගෝචරව නැහැට පේන දේ කනට ඇහෙන දේ නාසයට දිවට කයට දැනෙන දේ මනසට වැටහෙන දේ ඒ දේ පිළිබඳ අවදිමත් භාවයකින් සිටීම මම දැන් මේ ඉන්ද්‍රියාරම්මණය තුළ ඉන්නවා කිය. ඒ වගේම දැනුවත් භාවයකින් සිටීම කුමක්ද මේ? කුමක්ද මේ පේන්නේ? කුමක්ද මේ ඇහෙන්නේ? කුමක්ද මේ දැනෙන්නේ? කුමක්ද මේ වැටහෙන්නේ? ආදී වශයෙන්. එතකොට ඇයි මේ අවදිමත් බවක් සහ දැනුවත් බවක් අවශ්‍ය වන්නේ? ඒ කුසලතාවයේ සතිමත් බව සිහිනුවණින් යුක්ත බව ඇයි අවශ්‍ය වෙන්නේ? ඇයි උවමනා කරන්නේ? ඒක අපිට ඉතා වැදගත් දෙයක්. ඒක යම්කිසි පරමාර්ථයක් සාධනය කිරීම සඳහා තමයි මේ සතිපට්ඨාන කුසලය සිහිනුවන පවත්වා ගැනීම කියන කුසලයේ වමනාව. ඒ තමයි මේ අපේ මූලික අභිප්‍රාය මූලික පරමාර්ථය සැලකිල්ලට ගත්තම ඒ කියන්නේ නිවන, නිවීම, සැනසීම කියන කාරණේ ගත්තම ඊට අදාළයි මේ අවදිමත් බව සහ දැනුවත් බව. දැන් මේ මහා සතිපට්ඨාන දේශනාවෙම විසුද්ධියා කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. සත්තානං විසුද්ධියා. ඒක ඉතින් පරිවර්තනය කරලා තියෙනවා සත්‍යයන්ගේ පිරිසිදු වීම කියලා. එතකොට මේ පිරිසිදු බව කියන්නේ කුමක්ද? පිරිසිදු බව. අපි ඒක කලින් අවස්ථාවලත් සාකච්ඡා කරලා තියෙනවා යම් ප්‍රමාණවලින්. අපේ මේ කායික හැසිරීම, අපේ වචන භාවිතය සහ අපේ සිතුම් පැතුම් රටාව. බුද්ධිමය අංශය, චිත්ත වේගී අංශය, ඒ වගේම චාරිත්මක අංශය කියලා අපේ පෞරුෂයේ බුදුදහමට අනුව පෞරුෂයේ තුනට බෙදලා තියෙනවා. ඉතින් ඒ හැම අංශයකම ඇති කරගන්න පිරිසිදු බව, නිවැරදි බව, යහපත් බව, උතුම් බව. ඒක ඇති කර ගැනීම තමයි මේ නිවන කියලා කියන්නේ. චාරයාත්මක වශයෙන් අපේ හැසිරීම රටා විසුද්ධියටපත් කර ගැනීම, පිරිසිදු කර ගැනීම සීල. සීල ශික්ෂාවෙන් කරන්නේ. ඊළඟට අපේ හැඟීම් පැත්ත, චිත්තාවේගී අංශය නිවැරදි කර ගැනීම, පිරිසිදු කර ගැනීම සමාධියක්. ඊළඟට අපේ බුද්ධිමය පැත්ත, අවබෝධමය පැත්ත નિවැරදි කර ගැනීම, උසස් කර ගැනීම, යහපත් කර ගැනීම ප්‍රඥා ශික්ෂාවෙන් කරනවා. එතකොට මේ තුනේ එකතුව තමයි මේ විසුද්ධිය කියන්නේ. විසුද්ධිය සමග තවත් වචන කීපයක් මහා සතිපට්ඨාන දේශනාවේ සඳහන් වෙලා තියෙන ශෝක පරිදේවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්සච්ච කිරියාය කියන වචන. එතකොට මේ විසුද්ධිය නැති තැන තමයි ශෝක පරිදේව තියෙන්නේ. ඒ ශෝක පරිදේව සමතික්‍රමණය කරන්නේ. මේවා ඉක්මවා යන්න පුළුවන් වෙන්නේ මේ විසුද්ධිය මගේ. දුක්ඛ දෝමනස්ස ඇති වෙන්නේ මේ විසුද්ධිය නැති තැන. අපි කලින් විසුද්ධි කියන වචනයම පදනම් කරගෙන සාකච්ඡා මාලාවක් කරා. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි නැති තැන තමයි මේ දුක්ඛ දෝමනස්සය එන්නේ. ඉතින් ඒවා සමතික්කමාය, අත්ංගමාය මනමින් ඉක්මවා යන කෙලවර කර. ඒ කෙලවර කර తත්වය හඳුන්වනවා නිබ්බාන කියලා. නිබ්බානස්සහච්ච කිරියයි. නිවන සාක්ෂාත් කිරීමක් හැටියට. ඉතින් ඔන්න ඔය ඉලක්කය සඳහා තමයි මේ චත්තාරෝ සතිපට්ඨාන සිව්වැදෑරුම් විදියට සතර ආකාරයකින් මේ සතිය පවත්වන්න අපිට බුදු පියාණන් වහන්සේ උගන්වනවා. අපි මේ සූත්‍රයේ මේ බුද්ධ දේශනාවේ මුල් කොටස කලින් අමුවේදී කතා කළා. අද බලාපොරොත්තු වෙන්නේ එතන ඉඳලා ඉදිරියට යන්නයි. ඉතින් කලින් අපි මේ සූත්‍රයේ පසුබිම් කතාව නැත්නම් ඒකට අපි නිදානේ කියලා කියනවා. කොහේද කාට කවුරුන් විසින් කුමක් නිසා දේශනා කළාද කියන කතන්දරේ පසුබිම් කතාව. ඊළඟට අපි ಉದ್ದೇಶය කතා කළා. මාතෘකාව කෙටියෙන් සතර සතිපට්ඨානෙ දැක්වීම. එතන ඉඳලා අපි දැන් සූත්‍රයේ විභංගය තුල තමයි ඉන්නේ. විභංගය කියන්නේ සූත්‍රයේ තියෙන තුන්වෙනි කොටස නිදාන උද්දේශ විභංග ඕවාද කියලා සාමාන්‍ය සූත්‍රයක මූලික සූත්‍ර ආකෘතියේ මූලික ලක්ෂණ හතරක් දකින්න පුළුවන්. එතකොට මේ විභංග කොටස බොහොම දීර්ඝයි සමහර සූත්‍රවල. විභංගය කියන්නේ විස්තරය අර මාතෘකා වශයෙන් දක්වපු කාරණේ වැඩිදුර විස්තර කොට දැක්වේ. සමහර දේශනාවල එය බොහොම දීර්ඝයි. දැන් සත්‍යපට්ඨාන දේශනාවෙත් ඒ බොහොම දීර්ඝ වශයෙන් දක්වනවා. ප්‍රශ්න කිරීමක් හැටියට පටන් ගන්නවා. පතංච පන වික්ක වේදිකෝ කායේ කායං පස්සේ විහෙරති කියලා. කොහොමද මේ නිවන් මාර්ගට යොමු වුණු ආර්ය ශ්‍රාවකේ මේ කය ඇසුරු කරගෙන සතිය දියුණු කරගන්න. කායේ කායානුපස්සී විහෙරති. මේ ශරීරයමයි එතකොට කමට. මෙතන කාය කියන්නේ මූලික වශයෙන් අපි හැමෝටම තියෙන රූප කායය. නැත්නම් අපි ඒකට ශරීරය කියන. සිංහලෙන් ඇඟ කියන. ඉංග්‍රීසියෙන් බොඩි කියන. ඔය වගේ වචන පාවිච්චි කරන මේ සතර මහා භූත වලින් සකස් වෙච්ච රූප කායයක් අපි හැමෝටම තියෙනවා. ඒක සබාධමේ නිර්මාණයක්. සබාධමෙන් තමයි අපිට ඒක දීලා තියෙන්නේ ස්ත්‍රී පුරුෂ වෙන්න පුළුවන්. නොඑක් විදිහේ උස මහත වර්ණ හැඩතල වලින් යුක්ත වෙන්න පුළුවන්. මෙහි තියෙන ශක්තිය වෙනස් වෙන්න පුළුවන්. නමුත් පොදුවේ මනුෂ්‍ය කියන ගණේට අයිති අපිට කායක් ලැබිලා තියෙනවා. එතකොට මෙතෙන්දි මේ කායානුපස්සනාවේදී කමඨහන බවට පත් කරගන්නේ මූලික වශයෙන් මේ රූප කායමයි මේ ශරීරයමයි. ඉතින් මේ කායානුපස්සනාව පදනම් කරගෙන මේ භාවනාව කරන්නත් කලින් බුදුරජාණන් වහන්සේ මේ සතිය කියන ගුණය අවුලවා ගන්න අපිට මඟ පෙන්වන. කොහොමද මේ සතිය කියන එක උපට්ඨිත කරගන්නේ? වර්තමාන මොහොතේ පවත්ව ගන්න කියලා. ඉතින් ඒ සඳහා කමඨහන් තුනක් මේ බුද්ධ දේශනාවේදී ඉදිරිපත් වෙනවා. ආනාපාන සති, ඉරියාපත සති සහ සම්පජඤ්ඤ සති කියලා. ඉතින් ඒ කොටස් තුන තමයි මුලට දක්වන්නේ. මේ මේ එතනින් පස්සේ තමයි මේ කායානුපස්සනාවේ විදර්ශනාවට අපව ගෙනියන්නේ. අපි මේ සතිකමඨහන් තුනට වැඩි අවධානයක් යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. මම එදත් මතක් කළා ඒක ඇත්තටම කෙනෙක් සතිය දිනු කරගත්තොත් මේ ධර්ම මාර්ගයේ ඉදිරි කටයුතු ඉතාම පහසු වෙනවා. සතිය පවත්ව ගන්න පුළුවන්. ඒක නිසා අපි සතිය පුහුණු වෙන්න උත්සාහ කරමු. එතකොට අපි එදා මුල් කායානුපස්සනාව ඇතුළත් පළමු සති කමඨහන කතා කළා. ආනාපාන සති. ඒදා අපි කතා කළා ආනාපාන කියන්නේ ස්වභාවික දෙයක්. අපේ ශරීරයට අදාළව ශරීරයේ විසින් කරනු ලබන දෙයක්. සාමාන්‍යයෙන් ඔබට පාලියෙන් කියන්නේ කාය සංකාර කියලා. කාය සංකාර මේ ශරීරයේ කාය සංකාර ගොඩක් තියෙනවා. ශරීරයේ විසින් ශරීරයේ පැවැත්ම පිණිස කරනු ලබන්නා වූ නැත්නම් කරනු කියන එක සුදුසු නැහැ. ශරීරය තුල සිද්ධවන්නා වූ සංසිද්ධීන් හඳුන්වනවා කාය සංකාර. එතකොට එවැනි කාය සංකාර වලින් ප්‍රමුඛ දේ මූලික දේ හැටියට සලකන්න පුළුවන්කම තියෙනවා. මේ ආනාපාන ක්‍රියාවලිය ආනාපාන කියන සංසිද්ධ වායෝ ධාතුව ඇතුල් වීම වායෝ ධාතුව පිටවීම. ඒ ඉතින් තවත් ওই වගේ කාය සංකාර ගොඩක් තියෙනවා. හෘදේ වස්තුව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ශරීරයේ ආහාර දිරවීමේ ක්‍රියාවලිය, මල අපවහන ක්‍රියාවලිය මේ වගේ ගොඩාක් දේවල් ශරීරයේ අපේ පුද්ගලයෙක්ගේ අනුදැනුමක් එහෙම නැත්නම් පුද්ගලයෙක්ගේ ආරාධනයක් මෙහෙවීමක් නැතුව ක්‍රියාත්මක ඒ ඒ සතර මහා භූතවල හැටි භෞතික දේවල් එහෙම තමයි භෞතික දේවල් ඒ ඒවට ආවේනික වූ රිද්ම රටා තාලවලට ක්‍රියාත්මක වෙනවා අපේ ශරීරයක් තියෙනවා ඉතින් ශරීරයේ සිදුවන්නා වූ මේ ස්වභාවික සංසිද්ධි මෙතෙන්දි හඳුන්වලා තියෙන්නේ කාය සංකාරය කාය සංකාරය එතකොට මේ ආනාපානය කාය සංකාරය. එතකොට මෙතෙන්දී සතිය අවුලවා ගන්න මුලදීම ආනාපානය තමයි බුදු පියාණන් වහන්සේ නිර්දේශ කරන්නේ. ඉතින් එදා අපි ඊට අදාළ බොහෝ දේ කතා කළා. අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා කියන කාරණා අපි සැලකිල්ලට ගත්තා. මොකද එයින් අදහස් කරන්නේ පාරිසරික වශයෙන් අපි කිව්ව යම් සූදානමක් ඇති කරගත යුතුයි. ආනාපාන සතිය වඩන කෙනා කියලා. ගෙදර හෝ ආරාමේ හෝ පන්සලේ හෝ ඒකට සුදුසු වෙලාවක් යොදාගෙන ඊළඟට පල්ලංකම් ආභුජිත්වා කියන කාරණේ අපි කිව්වා. මේ ශරීරය කියන එක පහසු ඉරියව්වක තියාගන්න ඕන පල්ලංක කියන්නේ පහසු ඉරියව්ව. එතෙන්දී යටි කය නිසි ආකාරයක තැම්පත් කර ගැනීම සුව පහසුවක් නැතුව අපහසුවක් නැතුව යම් ආකාරයක පහසුවකින් මේ ශරීරයේ තබා ගැනීම පල්ලංකම් ආවදී ඊළඟට උඩුකය ගැනත් නිර්දේශයක් තිබුණා උජුං කායං කියලා ඉනෙන් උඩ කොටස ඍජුව තබා ගැනීම ඒ මොකද අර අපි කරන ක්‍රියාවට ශාරීරික වශයෙන් උදව්වක් වුණා. මේ කයෙන් බාධාවක් ආවොත් එහෙම අපේ අපි කරන වැඩේට ඒක යෙදෙන්න බෑ හරියට. ඒක නිසා එක්තරා ප්‍රමාණයකට කය පහසු ඉරියව්වක තබා ගන්න. ඊළඟට කිව්ව පනිදාය කියන වචනයක්. පනිදි. පනිදි කියන්නේ සාමාන්‍යයෙන් අපි හිත යොමු කිරීම කියන අර්ථයේ. අදාළ දෙයට හිත යොමු කිරීම. ඒක හිතට ගැනීම කියලා කියනවා. නැත්නම් අරමුණ කියලා අපි කියනවා මම මෙන්න මේ වැඩේ කරනවා කියන අදහස. ඉච්චර වෙලාවක් මේ කාර්යයේ යෙදී සිටිනවා කියලා කාල නිර්ණය කරගෙන මේ මේ ක්‍රියාවට හිත යොමු කරගන්න. ඊළඟට පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා කිව්වා පරිමුඛ කියන්නේ ප්‍රමුඛ කියන එකයි මූලික කියන එකයි මූලික අවධානය තියාගන්න හොස්මයි. මූලික අවධානය පවත්වාගෙන සතෝ අස්ස සති සතෝ පස්ස සති. ආශ්වාසයේ ප්‍රශ්වාසයේ මූලික අවධානය තියාගන්න. ඒක තියාගත්තම ඒක තමයි මෙතන ආනාපාන සති කියලා කියන්නේ. ඔච්චර. අපි අපි කරන්නේ අපේ අපි වශයෙන් කරන ක්‍රියාවේ අපි කරන කාර්යය උතනින් නතර වෙනවා. ඊට පස්සේ දැන් අපි සතිමත්ව ඉන්නකොට අර අපි අපේ අවධානයට යොමු වී තිබෙන දේ ඒ තමයි මේ හුස්ම ඉහළ පහළ යන ක්‍රියාවලියේ එහි ඇති ගති ලක්ෂණ ස්වરૂප ස්වභාව අපිට දැනෙන්න පුළුවන් දැනෙනවා කියන්නේ මේ ප්‍රත්‍යක්ෂයි දැන් ඒකේ දැන් සතියෙන් යමක් යමක් කෙරෙහි සතිමත් වුණාම ඒ දේ ඇති ගති ලක්ෂණ අපිට ප්‍රත්‍යක්ෂ වෙනවා අත්දැකීමට හසු වෙනවා කියන එකයි ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා කියන්නේ. මේ ප්‍රත්‍යක්ෂ කියන වචනේ අපි pāli පච්චත්ත කියන වචනෙන් සිංහලෙන් අපි පාවිච්චි කරන ප්‍රත්‍යක්ෂ කියලා. පාලියෙන් තියෙන්නේ පච්චත්ත කියලා. ඒ කියන්නේ අත්දැකීමට හසු වෙන. කොටින්ම දැන් මට දැනෙනවා මේ මොහොතේ මම දකිමින් ඉන්නවා මට වැටහෙනවා තේරෙනවා මොකද්ද අස්ස සිස්සාමි පස්ස සිස්සාමි මම ආස්වාසයෙහි මම ආස්වාස කරන බව මම දන්නවා. ඒ ආස්වාසයේ කරද්දිමයි පස් පහු වෙලා නෙමෙයි. ප්‍රස්වාස කරන බව මම දන්නවා. ඒ ඕවා සමහර ඇත්ත පරිවර්තනය කරන්න ගියාම ආස්වාස කරමි කියලා වගේ තමයි පරිවර්තනය කරලා තියෙන්නේ. එතකොට අර කරන කරන්න පෙළඹෙනවා සමහර අය. ඒ කරන්නේ මෙතන අස්ස ශිස්සාමි කියන්නේ මම ආස්වාසය සිද්ධ වෙනවා මම ඒ ගැන දැනුවත් කියන එක. මම ආස්වාස කරනව නෙමෙයි. මම ප්‍රස්වාස කරනව නෙමෙයි. කෙරෙන එක ගැන මම දැනුවත්ව සිටිමි. කියන එකයි මේකෙන් අදහස් අදහස් වෙන්නේ. ඉතින් කොයි විදිහට මේ ස්වභාවික සංසිද්ධිය සිදු වෙද්දී එයට අඛණ්ඩව සාවධාන වීම මූලිකද. ඒ අවධානය සහිතව ඒ ගැන අවබෝධයක් වෙනවා. අර අත්දැකීමට හසු වුණා මේ පිළිබඳ අවබෝධයක්. ඉතින් ඒකයි ඔය දීගං වා රස්සං වා කියන වචන එහෙම යෙදිලා තියෙන්නේ. දීගු බව, කෙටි බව තියෙන්න පුළුවන්. ආස්වාස් ප්‍රස්වාසයේ දීගු බවක්, කෙටි බවක් තියෙන්න පුළුවන්. ඉතින් ඒක මේ භාවනාවේ යෙදී සිටින තැනැත්තාට ලැබෙන අත්දැකීම ඒවා කියලා තියෙන්නේ. ඒ වගේ දේවල් දෙන්න පුළුවන්. සමහර විට ආනාපානය ප්‍රකටව තිබිලා ඒට අප්‍රකට වෙන්න පුළුවන්. පස්සම්බයං කියලා කිව්වේ ඒක. පස්සම්බය කියන වචනේට සංසිඳෙනවා කියන තේරුම් දීලා තියෙනවා. ඒ කියන්නේ මේ ආනාපානේ නැතුව නෙමෙයි හුස්ම සිහින් වෙලා සැහැල්ලු වෙලා සරල වෙලා හුස්ම නොදැනී යන අවස්ථාව දක්වාමත් එන්න පුළුවන්. පස්සම්බයං කාය සංකාර ආදී වශයෙන්. ඉතින් ওই විදිහට ඒ විතරක් නෙමෙයි හුස්මේ මෙතන කියලා තියෙන සබ්බ කාය පටිසංවේදී කියන කාරණයක් ඒ කියන්නේ හුස්මේ මුල මැද අග වැටෙන්න පුළුවන්. ඉතින් ওই විදිහට දැන් මේ අපි උෂ්ම නැත්තම් ආනාපානය ඇසුරු කරගෙන එය කමටහන බවට පත් කරගෙන මොකද්ද මේ කරන්නේ? <clears throat> අර සතිමත් බව ආරම්භ කිරීම. වර්තමානයේ කෙරෙන දෙයකට වර්තමාන ක්‍රියාවකට අවදිමත් වෙයි. ඒ කියන්නේ දැනුවත් වෙයි. ඒ දැනුවත් වෙනවයි කියන එකත් අර අපි දැනුවත් වෙනවයි කිව්වම අපි හුඟක් පුරුදු වෙලා තියෙන්නේ ඒක පහුරු ගාලා ඒක ආහාර අවශ්‍යලා ඒක දිහා බලන්නනේ අපි දැනුවත් වෙනවා කියලා කිව්වම හුඟක් වෙලාවට අදහස් කරන්නේ ඒ වගේ දෙයක්. නමුත් මේ දහම ඇතුලේ යමක් ගැන දැනුවත් වෙනවයි කියන්නේ ඒක ඇත්තටම ඒක පහුරු ගාලා බලන එක නෙවෙයි ඔය. මේ ගවේෂණශීලී ගතිය දැනුවත් වෙනවා කියවම හුඟක් අය අදහස් කරන්නේ. ඒ පරිේෂණ, ගවේෂණ, විශ්ලේෂණ වගේ ඔය වචන වලින් කියවෙන්නේ යම්කිසි දෙයක් මේක ගලවලා, හාරලා, මේ කැනලා ඊළඟට මේවා නොඑක් විදියට මේ විද්‍යාගාරවල දාලා එහෙම පරිේෂණ කිරීමක් වගේ දෙයක්. නමුත් මෙතන අදහස් කරන්නේ එහෙම දෙයක් නෙවෙයි. මේ වර්තමාන මොහොතේ ඒ දේ ක්‍රියාත්මක වෙන විදිහ. ඒ දේ ඒ දේට අනුව ක්‍රියාත්මක වෙනවා. දැන් ආනාපානය ගත්තොත් ආනාපානය ඒ භාවනා කරන යෝගියාගේ ආනාපානය වර්තමාන මොහොතේ ක්‍රියාත්මක වෙනවා. ආස්වාද ප්‍රස්වාස දිග නම් දිග කොට නම් කොට බරට නම් සැහැල්ලු වෙනනම් ඒ ඒකේ ඒ විදිහට වැටෙන. එතකොට මේ යෝගියා ඒක ගැන දැනුවත් වෙන්නෝ අවදියෙන් ඉන්න. මේක හාරා උස්සන්න යන්නේ. ඒ ඒ ඒ වර්තමානයේ පවතින ස්වභාවය ගෝචර වෙනවා. ස්පර්ශ වශයෙන් දැනෙනවා. මේක හැපෙන දෙයක් නේ ශරීරය. ඉතින් ඒ හැපීම දැනෙන උණුසුම් සිසිල් බවක් දැනෙන්න පුළුවන්, දිගු ගැටි බවක් දැනෙන්න පුළුවන්. ඊළඟට හුස්මක් ගත්තම දැනෙන පහසුව, හුස්මක් පිට කරපුවාම දැනෙන පහසුව මේ ආදී වශයෙන් දැනෙන්න පුළුවන් මේ එහි ගති ලක්ෂණ. එහි කිව්වේ මේ ආස්වාද ප්‍රස්වාස. නමුත් ආශාද ප්‍රසවාසයේ හාරා උස්සන්නේ නැහැ. පහුරු ගාලා බලන්නේ මේකේ තව මොනවද තියෙන්නේ ආදී වශයෙන්. එතකොට නිකන් අර මේ කාමරාගයේ පැත්තට වගේ යනවා. මොකක් හරි එක්ක පහුරු ගාලා අවුස්සලා මේක කඩලා බිඳලා ගලවලා බලනකොට. විතරම අපිට ධර්ම උගන්වන්නේ මේ ඉන්ද්‍රිය ගෝචර වෙන දේ එහි වර්තමාන ස්වභාවය තේරුම් අරගෙන ඒකත් එක්ක එහෙමම ඉන්න. දැන් මේකේ පාවිච්චි වෙන වචනේ ශික්ඛති කියන වචනේ. අස්ස සිස්සාමීති ශික්ඛති, පස්ස සිස්සාමීති ශික්ඛති කියන වචනේ. මුලදි මුලදි යෙදේ. ශික්ඛති අර ඒකෙම ඉන්නවා. ඒක ඒකෙම ඉන්නවා. ඉතින් ඒ එහිම ඉන්නකොට මේ අර ස්වභාවය තේරෙන ආස්වාස් ප්‍රස්වාසයේ ස්වභාවය තේරෙනවා. ඊළඟට ඔතෙන්දී සික්කති කියන වචනේ තවත් විශේෂ දෙයක් අපි අදහස් කරනවා. ඒක ගම්ම්‍ය වෙනවා. මොකද්ද? ඒ දේ සමග ගැටෙන්නේ නැහැ, ඇලෙන්නේ නැහැ. ඒකෙන් මුලා වෙන්නේ නැහැ. දැන් ඒක මෙහෙමයි. මේකේ ස්වභාවය මෙහෙමයි. ඒක නිසා මම ඒ ඒකත් එක්ක ඒ විදිහට පවතිනවා. ඒකත් එක ඒ ආකාරයෙන් පවතින. ඉතින් අන්න ඒ විදිහේ දෙයක් මේ ආනාපානය තුල ආනාපාන සතිය නැත්නම් ආනාපාන කමඨහන තුල අපිට ඉගැන්නේ. මෙතෙන්දි තව කාරණා ටිකක් මම කියන්න ඕන මේ කාය සංකාර පිළිබඳව. මොකද මාත් එක්ක ඊයේ මේ සාකච්ඡා කළ යෝගීන් ඉදිරිපත් කරපු ඇතැම් කාරණා අපිට සැලකිල්ලට ගත්තම අපිට එහෙම ඒ කාය සංකාර පිළිබඳ මදක් සිහිපත් කරන්න අවශ්‍යයි. දැන් මේ ශරීරය කියන දේ ස්වභාවික දෙයක් අපි හුඟක් වෙලාවට සාමාන්‍ය ජීවිතය තුළ අපි මේ ශරීරයේ ටිකක් එක ආකෘතියක් හදාගෙන ඒ ආකෘතිය ඇතුලේ පවත්ව ගන්න උත්සාහ උත්සාහ කරනවා. දැන් සරල උදාහරණ කිහිපයකින් මම කිව්වොත් දැන් අපි හැමෝම කොණ්ඩේ පීරන විදිහක් තියෙනවා. මේ කොණ්ඩේ තියෙන අය. එතකොට මේ ඔන්න ඉතින් ඒ විදිහට තමයි කොණ්ඩේ පීරන්නේ. හිස පීරන්නේ. ඊළඟට වාඩි වෙන විදිහක් නුම් පැලඳුම් අඳින විදිහක් මේ වගේ තියෙනවා. මේ ශරීරය පවත්වා ගැනීම පිළිබඳව කිසියම් ආකාරයක ආකෘතියක් අපි හදාගන්න ෆෝම් එකක්. හදාගෙන අපි නිතරම උත්සාහ කරනවා මේ මගේ ශරීරය මෙන්න මේ ආකෘතිය විස්ස අනුව මේ ෆෝම් එකට අනුව මේ විදිහට පවත්ව ගන්නවා. ඉතින් අපි ඒකට සෑහෙන ලොකු ප්‍රයත්නයක් දරනවා. දැන් උදාහරණයක් ඇරෙයිද අපේ අපි හිතමු අපේ දත් ටික දත් එනකොට දසක් දෙකක් ඇද වෙලා ආවා කියලා. එතකොට අපි උත්සාහ කරනවා නෑ මේ දත එහෙම තියෙන්න බෑ ඒක පොඩ්ඩක් හදාගන්න. කෙලින් කරගන්න ඕන කියලා. ඉතින් දන්ත වෛද්‍යවරයෙක් හම් වෙලා මගේ මේ දත පොඩ්ඩක් ඇදයි මේක කෙලින් කරගන්න ඕන කොහොමද කරන්නේ කියලා. ඉතින් ඒකට උපදෙස් දෙනවා. හරි අපි ඔබ කම්බියක් දාලා බඳිමු. එහෙම නැත්නම් මොකක් හරි කරමු කියලා ඉතින් ඒක කරනවා දැන්. අර මොකද අපි අර ශරීරය මගේ ශරීරය මෙසේ මෙසේ විය යුතුයි කියන ආකෘතියක් හදාගෙන ඒ ආකෘතිය ඇතුලේ මේක පවත්ව ගන්න උත්සාහ කරනවා. හැබැයි ශරීරය ඇත්ත වශයෙන්ම ඔය ආත්ම ගතියට එකඟ නැහැ. ඒ එකඟ නැහැ කියන්නේ එහෙම පවත්වන්න බෑ. ඔය ආකෘතියක් හදාගෙන මෙසේ මෙසේ පවත්වා ගත යුතුයි කියලා කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ අර අත්ත් සංඥාව. මෙය මගේය ඒ එබැවින් මෙය මට ඕනෑ ආකාරයට පවත්වාගත යුතුය පවත්වාගත හැකිය කියන තැන ඉඳගෙන ඉඳගන්න. ඒක ඉඳගෙන ඉතින් උත්සාහ කරා. ඉතින් ඔය සත්කාය දෘෂ්ටි ගතිය ආනාපානයේදී අපි අත්විඳිනවා. දැන් ආනාපානයේ සතියේට ඉඳගත්tම ඔන්න යෝගියා එක්තරා ප්‍රමාණයකට අර ශරීරය අතහැරේ. එයාගේ. ඉතින් අතහැරුණම අර ශරීරය එයා ශරීරයට ඕන විදිහට ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක ඉතින් ඇල වෙනවා, කඩා වැටෙනවා, නිදිමත වෙනවා, ගැස්සෙනවා, පැද්දෙනවා. නොඑක් දේවල්. සමහර අයගේ කටට කෙල කෙල පිරෙනවා නොයෙක් දේවල් වෙනවා ඉතින් ඔය ආශ්‍රේ මල මුත්‍රා පහ කිරීම මල මුත්‍රා පහ කිරීමේ අවශ්‍යතාවය දහඩිය දැමීම නොයෙක් දේවල් වෙයි. ඒකත් දැන් අර ශරීරය තමන්ට ඒ කියන්නේ ශරීරයේ ස්වභාවික විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒක ඕක ආනාපානයේ යෙදලා ඉන්න යෝගියට දැනෙන. දැන් ශරීරය එයාට ඕන විදිහට ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඔතෙන්දී සමහර වෙලාවට ආපහු යෝගියා උත්සාහ කරනවා අර තමන්ගේ ආකෘතියට මේ ශරීරය ආපහු දාගන්න. ආ එහෙම වෙන්න බෑ මෙහෙම ඉන්න ඕන කෙලින් ඉන්න ඕන මේ දාඩිය දාන්න බෑ මෙහෙම වෙන්න ඕන ගැස්සෙන්න පැද්දෙන්න බෑ මේ විදිහට පවතින්න ඕන. මොකද මේ මේ ප්‍රශ්නේ දැනෙන්නේ මොකද මේ ගැස්සෙන්නේ මොකද මොකද මේ කටට ගැළපිරෙන්නේ ඔහොම නිකන් කල්පනා කරලා අර මේක ස්වභාවික දෙයක් බව අවබෝධ කරගන් ගැනීමෙන් තොරව මේකත් එක්ක කටයුතු කරන්න උත්සාහ කරනවා. එතකොට මේක ගැටලුවක් බවට පත් වෙනවා. ගැටලුවක් කියන්නේ ආපහු ආනාපානයේ තියෙන සතිමත් බව අතහැරලා අර ශරීරය ගැන හිතන්න පටන් ගන්න. මොකද මේ ශරීරයට මෙහෙම වෙන්නේ මොන විදියට? මොන හේතුවක් නිසාද එතෙන්දී අපි නිතරම තේරුම් ගන්න අවශ්‍යයි අවබෝධ කරගන්න අවශ්‍යයි මේ ශරීරයේ අනාත්ම ධර්මතාවයක් කියලා. මම කිව්වා මේ ආනාපාන සතියත් එක්කම අපි විදර්ශනාව කිට්ටු කරගෙන යනවා කියලා. මොකද දැන් මේ සාකච්ඡාවට ඉන්නේ මුගක්ම මූලික අවබෝධයේ තියෙන ඇත්තෝ. ඒක නිසා විදර්ශනාවත් කිට්ටු කරගෙන යන්නේ කොහොමද? එතකොට මෙතෙන්දි හොඳට පේනවා මෙතෙන්දි යෝගිය දකින්න ඕන අර ශාරීරික අනාත්ම ලක්ෂණ. දැන් මම ආකෘතියක් හදාගෙන ඒ ආකෘතියට අනුව මගේ ශරීරය පවත්වාගෙන යනවා. නමුත් දැන් මෙතෙන්දි මම හුස්මට අවධානය තියාගෙන ඉන්නකොට ශරීරය මගේ අර පාලනයෙන් ගෙලිහිලා. ඒ ශරීරයේ තෝරන විදිහට ක්‍රියාත්මක වෙනවා. ආයේ මේක හදන්න යන්නේ නැතුව අර ආකෘතියට අර ෆෝම් එකට ගලප්පන්න යන්නේ නැතුව ටිකක් මේක දිහා බලන් ඉන්න. මේ ශරීරය ස්වභාවිකව ඒකට අදාළ විදිහට අනාත්ම විදිහට ක්‍රියාත්මක වෙන්නේ. මේ අනාත්ම ලක්ෂණ. මේ දෙන්න. අපි ආණ්ඩු කරන්න ගියාට ශරීරය එහෙම අපිට ඕන විදිහට ආණ්ඩු කරන්න බැරි බව. ඉතින් ඔතෙන්දි තමයි ඕක අපිට හොඳට ප්‍රකට වෙන අවස්ථාව. ඉතින් හුඟක් අය මේ අනත්ත් ලක්ෂණයට කැමතියි. තමන්ගේ ශරීරය තමන් අර හදාගත් ආකෘතිය තුල පවත්ව ගන්න තමයි හැමතිස්සෙම උත්සාහ කරන්නේ. ඉතින් බලන්න මේ ශරීරය වලට අපි කොච්චර නොඑක් විදිය ආකෘති හදාගෙන තියෙනවා. ඉතින් අපි එළියට බැස්සොත් එහෙම අපි ගෙදරින් එළියට බහිනකොට මේ ආකෘතියට මේ ඇතුළත් කරගන්න උත්සාහ කරනවා. අනිත් අය මන් දිහා කොයි විදියට බලයිද දන්නේ මෙහෙම මෙහෙම කරන්න ඕන මේ විදියට අඳින්න ඕන මේ විදියට පල් දෙන්න ඕන මේ විදියට කොණ්ඩේ පීරන්න ඕන ආදී වශයෙන් ඉතින් අර ආකෘතියක් නැතුව ගියොත් එහෙම සමාජයක් කියනවා අයියෝ මේ මිනිස්යාගේ හැටි බලන්න කොණ්ඩේ පීරලත් නැහැ ආදීකට ඇඳුමක් ඇඳලත් නැහැ ආදී වශයෙන් කියන ඒ ඒ මුළු මුළු සමාජයේම මුළු මානවයාම හුරු වෙලා තියෙන්නේ මේ ශරීරයේ කිසියම් ආකෘතියකට කිසියම් ෆෝම් එකකට අනුගත කරගන්න. අර සත්කාය ලක්ෂණේ තනි තනි පුද්ගලයාද වශයෙන් නෙවෙයි සමස්ත සමාජ දේහය තුලම ඒ සත්කාය ලක්ෂණය තියෙනවා. සොකීයත්ව භාවයට ඇවිල්ලා ඉතින් ඒ විදිහේ එකක් තියෙනවා. එතකොට මේක අපි පළමු වතාවට අත්විඳිනවා ආනාපාන සතියේ. හුස්මට අවධානය යොමු කරගෙන ඉන්නකොට හුස්ම තුලත් අපි දකින අනාත්ම ලක්ෂණය. දැන් මේ හුස්මවත් ඒක අපිට ඕන හැටියට පවතින්නේ. ශරීරයේ මෙහින් නැමෙනවා, බෙල්ල ඇද වෙනවා, කකුලේ කොන්දේ වේදනා එනවා. මේ දේවල් මේ කාය සංකාර ටික අපිට අපි අපේ කැමැත්තට අනුව යන්නේ නැති විදි ආකාරය අපිට මේ ආනාපානය තුලින්ම වැටහෙනවා. වටහා ගන්න පුළුවන්. සතියෙන් සිහියෙන් හොඳ අවධානයෙන් හිටියොත් ওই ටික අපිට ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. ඉතින් එතකොට ආනාපානයේදී අපි එක පැත්තකින් සති ගුණය අපි වඩා ගන්න. සති ගුණය වඩා ගන්න. අනිත් පැත්තෙන් විදර්ශනාව වැඩේ. ආනාපාන සතියෙම නිවන් දකින්න ප්‍රමාණවත් දේශනාවක් හැටියට කරලා තියෙනවා. දැන් මජ්ක්‍ධිම නිකායේ ආනාපාන සූත්‍රය අපි බැලුවොත් මේකේ සම්පූර්ණ නාම රූප ධර්ම වල යථා ස්වභාවය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගෙන මේ මේ පිළිබඳව තියෙන නාම රූප ධර්ම හැටියට දැකලා මේ පිළිබඳව තියෙන ඇලීම ගැටීම් මුලාව ඉවත් කිරීම දක්වා ආනාපාන සති දේශනාවේ මඟ පෙන්වීම කරලා තියෙනවා. නමුත් ආනාපාන සති දේශනාවෙන් ඊටාම පොඩි කොටසයි බුදු පියාණන් වහන්සේ මහා සතිපට්ඨාන දේශනාවට ආරම්භයේ. පොඩි කොටස. ඒ මොකද ඒ කොටස විතරක් ගත්තේ. දැන් සූත්‍රයේද ගිහිල්ලා බැලුවොත් මෙතන නතර කරලා තියෙනවා සබ්බකාය පටිසංවේදී පස්සම්බයං කාය සංකාරං කියන තැනින් නතර කරලා තියෙනවා. එතනින් එහාට අරගෙන නැහැ. ආනාපාන සති දේශනාව ගත්තොත් ඔතනින් එහාට විස්තරය තවත් එහාට තියෙනවා. නමුත් මහා සතිපට්ඨාන දේශනාවේදී එච්චර එහාට අරන්නේ නැහැ. මොකද හේතුව බලාපොරොත්තු වෙන්නේ මෙතෙන්දී මූලික වශයෙන් සතිය දිනු කිරීම. අවදිමත් බව සහ දැනුවත් බව. මේ ශරීරය පිළිබඳව. හුස්මේ මුලැමැදාග දැන ගැනීම ඊළඟට මේ කාය සංකාර පිළිබඳ දැනුවත් වීම කාය සංකාර පිළිබඳ දැනුවත් වීම සහ කාය සංකාර සංසිඳී යාම පිළිබඳ දැනුවත් වීම එපමණකින් මේ කොටස සීමා කරලා තියෙනවා මහා සතිපට්ඨාන දේශනාවේ ඉතින් කොහොම නමුත් අපි හොඳ ගැඹුරු සතිමත් භාවයක හිටියොත් මෙතන ඉදිරි කොටස් සඳහන් කරලා නැතත් මේ අනිච්චානුපස්සී විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිනිස්සග්ගානුපස්සී ආදී වශයෙන් ආනාපාන සති දේශනාව තව ඉස්සරහට මේ සවිස්තරව යනවා ඒ ස්වභාවයනොත් අපිට දකින්න පුළුවන් ඒකයි මම කිව්වේ මේ කාය සංකාර ශරීරයේ සිදුවන දේ අපි කැමති විදිහට අපිට මනාප විදිහට අපිට අවශ්‍ය විදිහට සිද්ධ වෙන්නේ නැහැ. ඒක. එහි අනත්ත් ලක්ෂණය අනාත්ම ලක්ෂණය අපිට ප්‍රකට වෙනවා. ඉතින් ওই විදිහට භාවනා යෝගියෙක් හොඳට සතිමත්ව හිටියොත් ආනාපානය තුල එක පැත්තකින් සතිමත් බව, දැනුවත් බව, සාවධාන බව දියුණු වෙනවා. වර්තමාන මොහොතේ යමකට දිගට අවධානය යොමු කරන්න හැකියාව ලැබෙනවා. අනිත් පැත්තෙන් තමන් අවධානය යොමු කරගෙන ඉන්නේ කුමන අරමුණක්ද? ඒ අරමුණේ යථා ස්වභාවයක් වැටහෙනවා. යථා ස්වභාවය කියන එක කලින් තීරණය කරපු එකක් නෙමෙයි. කලින් තීරණය කරපු එකක් නෙමෙයි. යථා ස්වභාවය කියලා කියන්නේ ඒ මොහොතේ එහි පවතින తত্ত্বය. මේ ඉන්ද්‍රිය ගෝචර වන මොහොතේ ආනාපානයේ පවතින తত্ত্বය. යථා ස්වභාවය කියන්නේ. ඒකත් Tamanට ප්‍රකටයි. ඒ විතරක් නෙවෙයි මේක කාය සංකාරයක් නිසා ශරීරයක් දැනිලා ශරීරේ කාය සංකාරයක් විදිහට දැනෙනවා අනිකුත් කාය සංකාරයෙන්ුත් Tamanට දැනෙනවා මේ ආනාපානය ටිකක් සංසිඳිලා ගියාම තමයි අර අනිත් කාන කාය කාය සංකාර මතුවලා එන්නේ ප්‍රකට වෙන්නේ ශරීරයේ ගැස්සෙන පැද්දෙන වේවුලන රස්නේ වෙන සීතල වෙන හිරි වැටෙන වේදනාවක් වුණොත් මේ දේවල් දැනෙන්න පටන් ඉතින් ඒව එකක්වත් මේ මග අරින්න, ඒවයින් පලා යන්න එහෙම උත්සාහ කරන්නේ නැහැ භාවනාවේ. ඒ එන එන ආරම්මනේ එන එන අරමුණු දැනෙන දැනෙන දේ ඒක ගන්නවා. ආ ඒක තමයි ඒක කාය සංකාරය. මේ ආනාපානේ වගේම මම ආනාපානේ කියන මූල කර්මස්ථානයේ තමයි රැඳී සිටින්නේ. ඒ මූල කර්මස්ථානයේ වගේම මේ අනිත් වෙන ඒ අනිත් වෙන අය මේ අනිත් දැනෙන සියලු දේ මේ කයට අය කය විසින් කයේ පැවැත්ම සඳහා කරන දේ කරන දේ නෙවෙයි කය කයේ පැවැත්ම සඳහා කය තුල සිදුවන දේ කියලා අපි එහෙමයි ගන්න පුළුවන්. හැටියට අපිට දැක <coughs> ගන්න එතකොට ඒවා පිළිබඳව එතන උපේක්ෂාව ඇති කරගන්න පුළුවන්. ඒකයි. මේවා මෙහිමයි. අපි විදර්ශනාවේදී කරන්නේ ඔයද? ඒ වර්තමාන ස්වභාවය පිළිබඳව උපේක්ෂාව ඇති කරගන්න. ඊළඟට අපි යනවා අද ඊළඟ කමටහන. මොකද්ද? ඒකට අපි කියන්නේ ඉරියාපත පබ්බං කියලා තමයි සූත්‍රයේ සඳහන් වෙලා තියෙන්නේ. ඉරියාපත පබ්බං කියලා. එතකොට අපි ඒකට ඉරියාපත සති කියනකොට. එතකොට මේ ඉරියාපත පබ්බයක් මොකද බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කෙරුවේ? ඉරියාපත කියන්නේ ඔය ශරීරය සිංහලෙන් අපි ඉරියව් කිය. කය පවත්වන විවිධ ආකාර දැන් මෙතන මූලික වශයෙන් එවැනි ආකාර හතරක් ඉදිරිපත් කරනවා. ගච්ඡන්තෝවා හිතෝවා නිසින්නෝවා සයනෝවා වශයෙන්. ගච්ඡන්තෝ කියන්නේ අපි සාමාන්‍යයෙන් ශරීරේ එහාට මෙහාට ගෙනියනවා. ගෙනියන්නේ නැතුව තියාගන්න බෑ. මේක මේ අපේ අපේ ඕමනාවට කරන වැඩක් නෙවෙයි අත්ත වශයෙන්ම ශරීරයේ තුලින්ම මේ ශරීරයේ එහාට මෙහාට ගෙන යෑමේ අවශ්‍යතාවයක් මතුවලා යයි. දැන් මේ සත්‍යෝ සංචරණය කරන්නේ ඇයි කියලා හිතුවොත් මේ ශරීරයේ තුලම තියෙනවා මේ චලනය කරවීමේ අවශ්‍යතාවය. එහාට මෙහාට යෑමේ අවශ්‍යතාවය. දැන් පහුගිය කාලේ නම් අපිට ඕවා සාහනම් කරලා තිබුණා. ගෙනේ යන්න තහනම්. දැන් මේ දී දාලා මේ ඉතින් හරිය අමාරුයි. අර මොකද ශරීරයේ තුලින්ම මතුවලා එන මේ සංචරණ අවශ්‍යතාවය. ඒක කාය සංකාරය. සත්ව ශරීර දැන් ගහක් ගහක් කොලක් වගේ නෙමෙයි එක තැන තියෙන තියෙන්න බෑ තියාගන්න බෑ. ඒකෙන්ම මතුවලා එනවා මේ සංචරණ අවශ්‍යතාවය. ඉතින් ඒකට තමයි ගච්ඡන්තෝ කියලා. ඇවිදින. ඊළඟට හිතෝ හිතගෙන ඉන්නවා සමහර වෙලාවට. ඒක අවශ්‍යතාවයක්. වාඩි වෙලා ඉඳලා අමාරු නම් හිත ගන්න. ඊළඟ හිතගෙන ඉඳලා අමාරු නම් නිසින්නෝ වාඩි වෙනවා. නිසින්නෝ කියන්නේ වාඩි වෙනවා. ඉතින් ඔය තුනම අමාරු නම් සයano කියන්නේ වැතිරෙනවා. දැන් බලන්න ඔය ස්වභාවය අපේ දවස ඇතුළත කල්පනා කරලා බැලුවොත් අපි ওই හතරෙම ඉන්නවා. සමහර වෙලාවට මේ ටිකක් එහෙට මෙහෙට ඇවිදිනවා. ඊට පස්සේ ඇවිදලා අමාරු නම් නතර වෙලා ඔය හිටගෙන ඉන්නවා. එහෙම නැත්නම් වාඩි වෙනවා. හුඟක් වෙලාවට වාඩි වෙලා ඉන්න ඉරියව්ව ඉන්න. බිම හෝ පුටුවක හෝ යමක් මත හෝ ඊට පස්සේ යම් කාලයක් විසින්නෝ වැතිරිලා තියෙනවා. ශරීරය සම්පූර්ණම මේ මහ පොළොවට සමාන්තරව තියාගෙන ඉන්න. එතකොට මේ වයේදී ක්‍රමයෙන් ක්‍රමයෙන් ගත්තම අපේ ශක්ති වැයවීම ක්‍රමයෙන් අඩු කිරීමක් කරන්නේ. දැන් ගච්ඡන්තෝ එකට ශක්තිය වැඩියෙන් වැය වෙනවා. කය ක්‍රියාශීලී වෙනවා. හිතෝ හිටගෙන ඉන්නකොට ඊට වඩා අඩු ශක්තියක් වැය වෙනවා. නිසින්නෝ වාඩි වුණාම ඊටත් වඩා අඩුවෙන් ශක්තිය වැය වෙනවා. සයano වැතිරුණාම ඊටත් වැඩි අඩුවෙන් ශක්තිය වැය වෙනවා. මේ ඉරියව් හතර පිළිවෙලින් දක්වනකොට ක්‍රියාශීලී භාවය ක්‍රමයෙන් අඩු වෙනවා ශක්තිය වැයවීම ක්‍රමයෙන් අඩු ඉතින් අපිට ශක්තිය අඩුවෙන් තියෙනකොට අපි සයනවා වැතිරිලා තමයි ලෙඩ වුණාමත් ඉන්නේ වැතිරිලානේ ලෙඩ වුණාම ඉන්නේ වැතිරිලා එතකොට මොකද ශක්තිය අඩු අවස්ථාව ඉතින් මේ මේවත් ඇත්ත වශයෙන්ම ශාරීරික ක්‍රියාකාරකම් ශාරීරික අවශ්‍යතාව. එතකොට ඔය හතර ඉදිරියට අරගෙන ඔය ඉරියව් හතර ක්‍රියාපද හතර අරගෙන එතනින් නොනවතී බුදු පියාණන් වහන්සේ යතා යතාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති කියලා ඔබ යම් යම් ආකාරයෙන් ඉරියව් පවත්වනවාද ඒ හැම ඉරියව්වකම පජානාති. මේ දැනුවත්ව එහි යෙදෙන්න කියලා. දැන් ඔන්න අපි අර අපි හිතමු ආනාපානයට වාඩි වුණා කියලා යෝගී වාඩි වෙලා ඉඳලා එයා අර පණිදාය මේ අදිෂ්ඨානේ තියාගෙන කය භාගයක් හිටියා කියමු. ඒ කය භාගය ඉවර වුණාම නැගිටින්න ඕනනේ. නැත්නම් පැය භාගයේ යන්න කලින් අතරමඟදී නැගිටින්න වෙන්නත් ඉඩ තියෙනවා. අපි අය අදිස්ථාන කෙරුවොත් පැයක් හරි පැය භාගයක් හරි කාලය අදිස්ථාන කෙරුවොත් කාලය අදිස්ථාන කරලා ඉවර වෙලා කාලේ ඉවරුණාමත් අපි නැගිටිනවා සමහර විට කාය සංකාරයක් නිසා හෝ බාහිර හේතුවක් නිසා අතරමඟදී නැගිටින්න වෙන්න ඉඩ තියෙනවා. දැන් එතකොට ඒ නැගිටින්න වීම ආනාපානයට තීන්දු කරගත්ත කාලය අවසන් වෙලා නැගිටින්න වීම ගැන හෝ එහෙම නැත්නම් අතරමඟදී නැගිටින්න සිදුවීම පිළිබඳව හෝ යෝගියා දුක් වෙන්න කනගාටු වෙන්න අවශ්‍ය නැහැ. සමහර විට අපි ආනාපානයේ යෙදී සිටින අතරේ වාඩි වෙලා පරියන්කේ පල්ලංකම් අවුජිත්ත. එහෙම ඉන්න වෙලාවේ කාය සංකාරයක් දැඩි ලෙස මතුවලා එන්න පුළුවන්. මොකක්ද? තද පිපාසයක් දැනෙන නැත්නම් ක්ලාන්ත ගතියක් දැනෙන. මල මුත්‍රා පහ ගැනීමේ අවශ්‍යතාවයක් මතුවලා ආවා. ওই වගේ දෙයක් අපි හිතමු. එහෙම නැත්නම් වේදනාවක් කැක්කුමක් ආවා. ඉෂ කැක්කුමක් දත කැක්කුමක් මොන හරි දෙයක්. ඒක පාලනය කරගෙන ඉන්න බැරි මට්ටමට આવොත් අන්න ඒකට උපස්ථානයක් කරන්න වෙනවා. එතකොට දැන් නැගිටින්නේ නැගිටින්න වෙනවා. ඒ කියන්නේ Taman අර හිටපු මූල කර්මස්ථානයෙන් ටිකකට අයින් වෙන්න වෙනවා. ඉරියව්ව වෙනස් කරන්න වෙනවා. එහෙම දෙයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් Taman හොඳට ආනාපානේ හොඳට සතිය පවත්වාගෙන ඉන්නවා. ශාරීරික වශයෙන් කිසි ගැටලුවක් නැහැ. පහසුවෙන් ඉන්නවා. බාහිර හේතුවක් එනවා. කවුරු හරි ඇවිල්ලා ගෙදර බෙල් එක ගන්නවා. නැත්නම් දොරට තට්ටු, කාමරයට තට්ටු කරන තමන් භාවනා කරමින් ඉන්න ස්ථානය. මොකක් හරි වෙන කෙනෙක් ආමන්ත්‍රණය කරනවා, කතා කරනවා. වෙන කෙනෙකුගේ අවශ්‍යතාවය. ඉතින් දෙන්න පුළුවන්. එතකොට දැන් ඔන්න නැගිටින්න වෙනවා. දැන් අපි පැයක් නැත්නම් පැය භාගයක් අදිෂ්ඨාන කරගෙන හිටියට මොකද අතරතුර නැගිටින්න. ඔය වගේ අතර මැදදී ඇති වෙන తත්වයක් හෝ තීරණය කරගත් කාලේ අවසන් වීම නිසා හෝ අපි නැගිටින. ওই අවස්ථා දෙකේදීම නැගිටින්න වීම ගැන යෝගියා දුක් වෙන්න අවශ්‍ය නැහැ. කාලය අවසන් වී නැගිටීමත් අතරතුර නැගිටීම කියන දෙකේ. අපි එහෙම නිකන් ඕවට දුක් වෙන්න කනගාටු වෙන්න ගියොත් එහෙම අපි ওই භාවනාවේ අතිරේක අකුසල් හදන්න ආයි බවට පත් වෙනවා. එහෙම ඕනේ අර ඇති වෙලා තියෙන తත්වය හැබෑවට තේරුම් අරගෙන අපි මොකද කරන්නේ? නැගිටින්. ඔන්න දැන් අපි අර සතිය කඩන්නේ නැහැ. දැන් මූල කර්මස්ථානේනොත් අයින් වෙනවා. මොකද මූල කර්මස්ථානේ ආනාපාන. දැන් මේ ආනාපානය අපි හිතමු අතරතුර වෙන දෙයක් කියලා ආනාපානය අවසන් කළනේ අතරතුර කෙනෙක් ඇවිල්ලා දොරට තට්ටු කරා නැත්නම් බෙල් එක ගැහුවා නැත්නම් ඇමතීමක් කළා කතා කෙරුවා දැන් අපි නැගිටලා යන්න ඕනනේ ඒක දැන් ඉතින්දි භාවනාව අපි අතහරින්නේ හුඟක් අය හිතන්නේ ආනාපානය අත්හැරියන් ආ භාවනාව අත්හැරියන් නමුත් මේ භාවනාවේ දිගටම ගෙනියන්නේ සති. ආනාපානේ නෙවෙයි දිගට ගෙනියන්නේ. ඒ ආනාපානේ කියන එක සතිය අවුලවා ගන්න ආධාරකයක් විතරයි. ඒ ඒකමට අහන්නේ දිගටම ඉන්න බෑ. දැන් අපිට නැගිටින්න වෙනවා. මොකටද අර අතරතුරාව අවශ්‍යතාවය වෙනුවෙන් ඒකට යන්නම වෙනවා දැන් මොකෙilla බෑ. දැන් ඔන්න නැගිටිනකොට නැගිටින බව දැනගෙන දැනුවත්ව මම මේ නැගිටිනවා කියලා දැනුවත්ව අන්නේ ඉරියව්වට ඒ ඉරියව්වට එතකොට ඒ ඒ ඉරියව්වක් පවත්වන මම මේ නැගිටිනවා. එතකොට සිහි කල්පනාවෙන් නැගිටිනවා. මනමින් සිහිය යොදලා වාඩි වෙලා ඉඳලා අපි නැගිටිනකොට මම මේ නැගිටිනවා. නැගිටිනවා කියන සිහියෙන් නැගිටිනවා. එතකොට මූල කර්මස්ථානයෙන් වෙනස් වුණාට නැත්නම් ආනාපානයෙන් අපි බැහැර වුණාට සතිය බැහැර වෙලා නැහැ. අපිට වැදගත් වෙන්නේ මෙතන සතියයි. සතිපට්ඨාන කර ගැනීම. සිහිනුවන පවත්වා ගැනීම. අපි එතකොට සතියෙන් බැහැර වෙලා නැහැ. එහෙනම් සිහියෙන් නැගිටින්න. දැන් ඊළඟට ඇවිදගෙන යන්න ඕනනේ. අර තවත් කෙනෙක් කතා කරනෝනේ නැත්නම් යම් කිසි දිහාකට යන්න අවශ්‍යයිනේ. නැත්නම් මේ වැසිකිළියට යන්න ඕනනේ. දොර අරින්න යන්න ඕනනේ. ගේට්ටුව ළඟට යන්න ඕනනේ. කවුද මේ බෙල් එක ගහන්නේ කියලා බලන්න. ඒතර ගච්ඡන්තෝවා සාමාන්‍ය ඇවිදගෙන යන අවස්ථාව. ගච්ඡාමීති පජානාති. මේ ඇවිදගෙන යනවා. ඒ ඒක සිහියෙන් කරනවා. දැනුවත්ව කරනවා. සිහියෙන් කරන දැනුවත් කරනවා. මම මේ ඇවිදගෙන යනවා. කොයි විදිහට අපි වාඩි වෙලා ඉන්නේ ඉරියව්වක නම් වාඩි වෙලා ඉන්න මොහොතේ ඒ වාඩි වෙලා ඉන්න බව දැනගන්න. හිතගෙන ඉන්න ඉරියව්වක ඉන්නකොට හිතගෙන ඉන්න බව දැනගන්න. වැතිරිලා ඉන්නවා නම් වැතිරිලා ඉන්න බව දැනුවත් වෙ ඉරියව්වේ ඉන්න. සක්මන් කරනවා නම් ඇවිදිනවා නම් ඒ ඒ ඉරියව්වේ ඒ බව දැනුවත් වෙ. මෙතෙන්දි තියෙනවා මේ ඉරියාපතවල මම කියන්න කැමති අවස්ථා දෙකක් එකක් මම හඳුන්වන්නේ සතිය අවුලවා ගැනීම සඳහා අපි කෘතිමව මේ ඉරියව් පවත්වන අවස්ථාව. කෘතිමයි. ඒ කියන්නේ දැන් අපි සක්මනක් හදාගෙන සක්මනේ සක්මන් කිරීම කෘතිමයි. අපේ මේ වුමනාවකට ඇවිදිනව නෙවෙයි. සක්මන් මලුවක් හදා ගන්නවා අපි. සක්ම මලුවක් කියන්නේ ඔය ඉතින් පන්සල් ආරාමවල තියෙන විදිහට ඕව ගල් අල්ලලා වැලි දාලා එහෙම නෙමෙයි. මේ තියෙන තැනක් මොකක් හරි Taman තීරණය කරගන්න මේ කොරිඩෝ එකේ හරි බැල්කනියේ හරි කොහේ හරි තැනක නැත්නම් ඔය ගෙමිදුලේ හරි කොහේ හරි තැනක එක්තරා එහාට මෙහාට යන්න පුළුවන් තරම් Taman තීන්දුව කරගන්න. තීන්දුව කරගෙන දැන් මේ සතිය පුහුණු වීම සඳහා සක්මන් කිරීම. සති සති පුහුණුව සඳහා. ඉතින් ඒකෙදි කරන්නේ අර සක්මන අපි හිතමු අඩි 30ක් විතර 30ක් 35ක් විතරවත් තියෙනවනම් පියවර 35ක්වත් තියන්න පුළුවන් දුරක් තියෙනවනම් ඍජු රේඛාවක හොඳයි. මේ කෘතිම සක්මන ගැන මම කියන්නේ. එතකොට ඒක ඉස්සර වෙලා එහාට මෙහාට ගිහිල්ලා මොළ අගට මුලට ටිකක් ඇවිදලා බලනවා මේ වටේ පිටේ ඇඟේ වදින දෙයක් තියෙනවද? උඩින් ඔළුවේ වදින දෙයක් තියෙනවද? පැත්තෙන් මොන හරි වදින දෙයක් තියෙනවද? සතුන් සර්පය මේක හරහා යනවා එනවාද? ඒ වගේ කියලා පොඩ්ඩක් නිරීක්ෂණ චාරිකාවක් විදිහට සක්මනේ එහාට මෙහාට ඇවිදලා බලන්න. බලලා හා ගැටලුවක් නැහැ. ඊට පස්සේ කෙලවරකට යන්න. ගිහිල්ලා මම දැන් සිහියෙන් පියවර තියෙනවා. නැත්නම් පියවර තැබීම ගැන මම සතිමත් වෙනවා. ගච්ඡන් පොවා ගච්ඡාමීති පජානාති. කියලා තබන පියවරක් පාසා ඒ තබන හැම පියවරක්ම දැනුවත්ව තබන. ඒ කියන්නේ මම මේ කකුල තියනවා කියලා තියනව නෙමෙයි. සාමාන්‍යයෙන් හෙමින් සක්මන් කරන ගමන් අර කකුලේ චලනය කකුල තිබ්බම දැනෙන ස්පර්ශය කකුල චලනය වෙනවා එක්තරා ආකාරයකට. ඒක ගැන දැනුවා. දකුණු කකුල තිබ්බා දැනෙනවා. වම් කකුල තිබ්බා දැනෙනවා. දැන් ඇවිදිනවා විතරක් නෙමෙයි ඇවිදින බව දන්නවා. Tamanටම ඔප්පු වෙලා තියෙනව කොහොමද? මේ කකුල මේ චලනය වෙන්නේ මේ ස්පර්ශය දැනෙන්නේ මේ දැන් ආයෙහෙන මෙතන යමක් කෙරෙනවා ඒ වගේම තමන් ඒ ගැන දැනෙනවා කෙරෙන කාර්ය පිළිබඳ තමන් දැනෙනවා ඔන්න ඔය ස්වභාවය ඔතන තියෙන එතකොට මේක එක්තරා કૃතිම ගතියක් තියෙනවා හැබැයි કૃතිම වුණාට කමක් නැහැ අර සතිය දිනු කරගන්නයි මේ කරන්නේ. අර නිකන් හරියට ලදරුවේ ළමා කාලේ කරන වැඩක් වගේ පුරුදු වෙන්න එහෙමනේ. පුරුදු වෙන්න දෙන්නේ අපිට ඔක්කොම કૃතිම දේවල් දෙන්නේ. පුංචි කාලේ අකුරු ලියන්න දෙන්නේ. ඉතින් ওই මොකක් හරි ඒකට අදාළ සුදුසුම දෙයක් හදලා ඒ ඒක දෙනවා අකුරු ලියන්න. ඉතින් ඕකේ ලියන. එහෙම. හැබැයි ලියන්න පුරුදු වුණාන් පස්සේ අපි අර මේ කළු ලෑලි මේ ගල් කූරු මේ පැන්සල් ඒව මේව අත්හැරලා මේ කඩදාසියක් ගත්ත ගමන් ලියාගෙන ලියාගෙන යනවා. එහෙමනේ. ඉංජි කාලේ කතා කතා කතාව හුරු වෙනකොට බහ තෝරනකොට ඉතින් එක විදියක්. පස්සේ අපි ඉතින් බහ තෝරලා කතාව තෝරනන් පස්සේ අපිට අපි ඕන වෙලාවක කතා කරන්න පුළුවන්. සිහිනුවණින්. ඒ වගේ මේ ඉරියාපත පබ්බේදී අපිට උගන්වන දේ එක්තරා કૃතිම බවක් තියෙනවා. එතකොට අර සක්මනේ සක්මන් කරනකොට කොණි දරුවේ බහ තෝරනෝ වගේ එහෙම නැත්නම් ඇවිදින්න පුරුදු වෙනවා වගේ ඊට કૃතිම ගතියක් තියෙනවා. හැබැයි ඒක ඒක අවශ්‍යයි. එතන අර Taman සතිය අවුලවා ගැනීමක් කරන්නේ. හිතගෙන ඉන්නකොටත් එහෙමයි හිතෝවා. හිතෝන් හේති පජානාති. කොතන හරි හිතගෙන ඉන්න. දැන් Taman තීරණය කරගන්න කොතන හරි හිතගෙන. සක්මනේ කෙලවර සක්මන් කරලා ඇති වුණාම හරි වෙනත් තැනක වෙයි නිකන් හිතගෙන ඉන්න. ඒ හිතගෙන ඉන්නකොට හිතගෙන ඉන්න ඉරියව්වේ ඉන්න බව දැනනවා. දැන් කකුල් දෙකේ ඇතිපතුල් පොළවේ ස්පර්ශ වෙලා තියෙනවා. කකුල් ඍජුව තියෙනවා. ශරීරේ බර ශරීරේ කකුල් වලට දැනෙනවා. යම්කිසි කකුල් වලට පීඩනයක් තියෙනවා. බඩපපුව බෙල්ල හිස ඍජුව තියෙනවා. දෑත් කොහොමද තියෙන්නේ? ආදී වශයෙන්. Taman හිතගෙන ඉන්නවා හිතගෙන ඉන්න බව දන්න. එතකොට අර වර්තමාන ක්‍රියාවේ සතිය පවත්වන සතිය පවත්වන ඒකයි ඒකේ ලක්ෂණය ඊළඟට වාඩි වෙලා ඉන්නවන නිසින්නෝ නිසින්නෝ මීති පජානාති වාඩි වෙලා ඉන්නවා යම් කිසි තැන. ඒකට වාඩි වෙලා ඉන්න ඉරියව් සිය පවත්නවා මේ බිමද ඉන්නේ කුටුවකද ඉන්නේ තාප්පයක් උඩ ගලක් උඩ වාඩි වෙලාද ඉන්නේ ආදි වශයෙන්. එතකොට ඒ ඒ ඉරියව්ව දන්න. ඉරියව්වේ සතියදී සිහියදී ඊළඟට මෙතෙන්දී විශේෂ දෙයක් අපි මතක් කරන්න ඕන මේ ආනාපානයේ සිට ඉරියාපතේට අපි එද්දී අපිට පළමු වතාවට සීලය කියන දේ මතුවෙන්නේ උතනදී තමයි. දැන් අපි ඉරියව්වක් පවත්වනවානේ. දැන් ආනාපානය නම් පවත්වන්නේ නැහැ. ආනාපානේ පැවැත් වෙනවා. හැබැයි ඉරියව්වක් පවත්වනකොට ඔන්න එතෙන්දී අපට වගකීමක් කරගන්න. මම කරන දෙයක් නේ ගච්ඡන්තෝ. ආ, ඇවිදිනකොට එහෙමනම් ඒ ඇවිදින ක්‍රියාවලිය Tamanට අනුන්ට අයහපතක් නොවන විදිහට ඒක කරන්න. දැන් අපි ඉන්නේ ඔන්න ඔතෙන්ට තමයි. Tamanට අනුන්ට අයහපතක් නොවන විදිහට ඒ ක්‍රියාව යෙදෙන්න. කොහේ හරි හිටගෙන ඉන්නවා කියලා හිතමු. ඒ හිතගෙන ඉඳීම Tamanට අනුන්ට අයහපතක් නොවන විදිහට හිතගෙන ඉන්න. කොතන හරි වාඩි වෙලා ඉන්නවා කියලා හිතමු. දැන් අපි මේ කෘතිමව කරන වැඩේදී නම් අපි ඉතින් හොඳට තෝරා බේරාගෙන ওই කාර්යය කරන්න පුළුවන්. ඉතින්දිත් මේ විමසුම් නොවන යෙදිලා තියෙන්න ඕන පජානාති කියන වචනේ මොකක්ද මෙතෙන් තේදෙන්නේ මුළු සතිපට්ඨාන දේශනාවෙම යෙදෙන වැඩියෙන්ම යෙදෙන වචනේ පජානාති කියන වචන. මනා දැනුවත් භාවයකින් ප්‍රඥාන්විතව මේ කාර්යය යෙදෙනවා කියන්නේ. එතකොට මේ කාර්යය ගැන බුදු දැනුම විතරක් නෙමෙයි. බුදු සතියේට විතරක් ගියොත් අපි සමාධිය පැත්තට බර වෙනවා. විදර්ශනාවට බර වෙන්නේ මේ පජානාති කියන එකෙන් තමයි. අපි කරන කාර්යය දැන් කරන එකක්. දැන් තියෙන ඉරියාපතේදී කෙරෙන එකක් නෙමෙයි. ආනාපානයේදී කරන්නේ කෙරෙන එක. ඒ ඉරියාපතේට එනකොට කරනවා. සීතාමතා දැනුවත්ව සචේතනිකව ආ කරන එකට එහෙනම් වග කියන්නේ. වග කියන්නේ. වගකීම් සාගත භාවයක් තියාගන්නවා. අන්නෙතෙන්දි සීලය කියන එක පළමුවතාවට මතුවෙන්න ඔතෙන්ට. මම මේ සක්මන් කරනවා නැත්නම් මම මේ ඇවිදිනවා. අර කෘතිම සක්මන හෝ නැත්නම් මම ස්වභාවිකව ඇවිදගෙන යන. ওই දෙකේදීම අපි සතිය පවත් ගන්න පුරුදු වෙනවා. දැන් මේ ඉරියාපත පබ්බේ ටිකක් කියන්නේ කෘතිම විදිය. නමුත් මේ ඇවිදීම ස්වභාවිකව අපි ඇවිදගෙන යනකොට සක්මනේ සක්මන් කරනකොට මේකට වගකීමක් තියෙනවා. මම මේ මේ විදිහට මෙතන ඇවිද ඇවිද ඉන්න එක හොඳද? මට ඒකෙන් අයහපතක් වෙන්නේ නැද්ද? තව කෙනෙකුට ඒකෙන් අයහපතක් වෙන්නේ නැද්ද? අන්න එතන වගකීම කියන එක කරදරයක්. මේ වගකීම් සහගත භාවයේතනේ සීල කියන්නේ බුදුදහම. වගකීම් සහගත භාවය. තමන් කරන කාර්යයෙන් තමන්ට පාපයක්, අකුසලයක්, ගැටලුවක්, ප්‍රශ්නයක්, නින්දාවක්, අවමානයක්, අපහාසයක් නොවන. ඒ වගේම තමන් කරන ක්‍රියාවෙන් තව කෙනෙකුට ගැටලුවක්, ප්‍රශ්නයක්, නින්දාවක්, අපහාසයක් නොවන. වගකීම් සහගත භාවයකින් යුක්ත වෙනවා. ඒකයි ලක්ෂණය. ඉතින් ඔන්න ඉරියාපතේට එනකොට කෘතිමව අපි ඉරියව් පැවැත්වුවත් සතිය සඳහා එහෙම නැත්නම් මේ ඉරියව් ස්වභාවිකව පැවැත්වුවත් අපි ඒකට වග වෙනවා. වගකීමක් සහිත භාවයට පත් වෙනවා. ඒකයි ඔය ඉරියාපතේ ඉරියව්වේ ස්වභාවය. එතකොට අපි ඔබ හොඳට තේරුම් ගන්න ඕන විශේෂයෙන් භාවනා යෝගීන් මේ මේකේ තියෙන කෘතිම කොටසයි ස්වභාවික කොටසයි වෙන් කරගෙන නැහැ. ඉරියාපතේට එනකොට ඕකේ કૃතිම කොටස තමයි හුඟක් අය සැලකිල්ලට ගන්න. අර අපි કૃතිමව කරන සක්මන නම් සක්මන් මළුවක් හදාගෙන ඒකේ සක්මන් කිරීම. එතන සිහිනුවනේ සක්මන් කරන්නේ සක්මන් කරලා පුරුදු වෙන්නේ අපි මොකද්ද? අර ස්වභාවික සක්මනක් අපේ තියෙනුනේ ස්වභාවික ඇවිදිල්ලක්. අපි ඒකට සක්මන් කියන්නේ නැතුව අපි කියමු ඇවිදිල්ල කියලා. ස්වභාවික ඇවිදින්නක් තියෙනවා. අපි කියවන එක ශරීරයෙන්ම මතුවලා එනවයි කියලා. ඒ ස්වභාවික ඇවිදින්නක ඇවිදිනවා නම් ඒක ගැන සතිය පවත්වන්න ඕන. මම මේ කොහෙද යන්නේ? මොකටද යන්නේ? ඇයි යන්නේ? මගේ මේ ඇවිදිල්ල මට යහපත පිණිස අයහපත පිණිස හේතු වෙනවා. තව කෙනෙකුට අයහපත යහපත පිණිස හේතු වෙනවා. අන්න. ස්වභාවික ඇවිදීමට ආපුවම ඒ ගැන සිහි නුවණ පවත්වන්න අපිට පුළුවන්. එතෙන්දී මේ මේ ගැටලුව ඇති වෙන්නේ දුක්ඛ දෝමනස්සය ඇති වෙන්නේ. ප්‍රශ්නේ ගැටලුව ඇති වෙන්නේ. එතෙන්දීනේ. ඉතින් එතෙන්ට එනකොට අපිට පුළුවන් වෙන්න ඕන අන්න ඒදී. ස්වභාවික ඇවිදීම ඇතුලේ සිහිනුවණින්. එතකොට මේ ස්වභාවික ඇවිදීම ආර්ය වෙනවා. අනාරි වෙන්නේ දැන් ඒක පුරුදු පුරුදුනේ කොහොමද? අර කෘතිම සක්මනේ. සක්මන් මළුවක් හදාගෙන නැත්නම් ගෙදර සක්මනක් තීන්දුව කරගෙන ඒකේ ඇවිද්ද සිහිනුවන. ඒකට වුණත් අපි ඕනවට වැඩිය ඇලෙන්නේ නැහැ. දැන් සක්මන හොතයි හරි ක්‍රියාශීලී. අපි සක්මන කරනකොට අපිට ඒකේ ආස්වාදයක් තියෙනවා. අර නිදිමත ගතිය, අරව මේව නැහැ. සමහර අයට ඔය ආනාපානයේ පරයන්කේ එච්චර මේ ගැළපෙන්නේ නැහැ ගැළපෙන්නේ නැහැ කියලා කියන්නේ ඒගොල්ලෝ ඒකට රුචි නැහැ මනාප නැහැ. ඒක එකතන වාඩි වෙලා ඉන්න බෑ කම්මැලි ආදී වශයෙන්. හැබැයි සක්මන කරනකොට ඊට වැඩිය හරි ක්‍රියාශීලී, උද්‍යෝගිමත්, අවදිමත් ඉතින් යනවා. හැබැයි ඒකට උනත් අපි ඇලෙන්න ඕනේ නැහැ. ඇලෙන්න ඕනේ නැහැ. ඒකේ අර දැනුවත් භාවයයි අවධානයයි අවබෝධයයි. ශික්ෂණයයි තියෙන තියෙන තුනම උතෙන්දී. දැන් පළමු වතාවට ශික්ෂණය නැත්තම් වගවීම කියලා අපි ඔකට කියනවා. මම මේ කරන දෙයට මම වග වග කිය. ඒ වග කියන්නේ බවට පත් එතකොට අර සක්මනේදී ඒක හොඳට පුරුදු වෙලා ස්වභාවික සක්මන ස්වභාවික සක්මනට අපි කියන්නේ ඇවිදිනවා. මොකක් හරි වමනාවකට යනවා. එනවා. එතකොට එතෙන්දිත් අපි බලනවා අර මම මේ ඌමනා ගමනක්ද යන්නේ ඕන නැති ගමනක්ද හරි ඌමනා ගමනක් තමයි යන්නේ ඒ යද්දිත් තමයි සිහිය පවත්වන ඒ මොකද්ද ආ මේ කාර්යය මේ මේ මේ මේ කටයුත්ත මම මේ කරන දේ හරිද සුදුසුද යෝග්‍යද කළ යුත්තකද? කළ යුත්තක්ද මම මේ කරන්නේ? ඇවිදින ඇවිදිය යුත්තක්ද මේ ඇවිදින්නේ? අන්න එතෙන්දී පුද්ගලයා සිහිනුවන යොදපු නිසා තමන්ගේ ඇවිදීමට ඒ ඇවිදීම ආර්ය වෙනවා. ආර්ය වෙනවා. අනාර්ය ඇවිදීමෙන් තොර වෙනවා. ඉතින් ආර්ය ඇවිදීම තුළ දුක්ඛ දෝමනස්ථාන මත්තංගමයි. ශෝක පරිදේවාන සමතික්කමයි. ඒක විසුද්ධිය. පිරිසිදු ඇවිදින්න. පිරිසිදු ඇවිදින්න. මේ වැඩකට නැතුව රත්ති අඩු ගහනවා නේ. ඕන නැති ගමනක් යනවා නේ. අවශ්‍යතාවයකට Taman සීනුවනේ මේ ගමන ගියා ආවා. බුදුරුත් එහෙම ආතන් වහන්සේලාත් එහෙමනේ දැන් බුදුරජාණන් වහන්සේ එක තැනකට වෙලා වාඩි වෙලා ඉඳපු කෙනෙක්ද? නෑනේ. මේ දැන් කුදුම විදියට ඇවිදපු කෙනෙක්. මොකටද ඇවිත්? මේ ඇවිදීමෙන් උන්වහන්සේ උන්වහන්සේට අයහපතක් කරගත්තද? නැහැ. වෙන කෙනෙකුට අයහපත කෙරුවද? නැහැ. නිතරම උන්වහන්සේගේ ඇවිදීම අර්ථවත්. එහෙනම් මෙන්න මේ ආර්ය සංචරණයක් මේතෙන්දි පුරුදු වෙන්නේ. මේ මේ මේ කමඨහන් වලින් මේ මේ පුරුදු කරන්නේ බුදුරජාණන් වහන්සේ අපි. ඇවිදින්න අවශ්‍යයි. ඇවිදින්න ඕන වෙනවා. එහෙ මෙහෙ යන්න ඕන වෙනවා. හැබැයි ඒක ආර්යභාවයට පත් කරගන්න පුළුවන් කොහොමද? ඒ ඇවිදිල්ලට සිහිනුවන තිබ්බොත්. සිහිනුවන පැත්ත. ඉතින් අපි අර કૃතිම එකෙන් තමයි පටන් ගන්නෙ ඔක કૃතිම සක්මන. ඒකෙදි හොඳට සිහිනුවන පවත්වනවා. මම මේ ඇවිදින තැන හරිද කාටවත් බාධාවක් නැද්ද කුරා කුඹියෙකුටවත් මගේ මේ සක්මනේදී බාධාවක් නොවෙන්න සෑහෙන උත්සාහ කරන යෝගියා. එහෙමයි කරන්නේ. තමන් ගේ සතිය ගිලිහුණොත් සක්මනේදී මම මේ කතා කරන්නේ කෘතිම සක්මනේදී සතිය ගිලිහුණොත් නතර වෙනවා. නතර වෙලා ආයෙ සිහියෙන්ම পায় තියෙන. සිහියෙන්ම ඉදිරියට යනවා. නතර වෙනවා. ආපහු හැරෙනවා. ඉදිරියට යනවා. නතර වෙනවා. ආපහු හැරෙනවා. ඉදිරියට යනවා. නතර වෙනවා. සිහියෙන්ම කරනවා. කොහෙද හරි අවධානය බැහැර වුණොත් නතර වෙන්න කියලා අපිට කියලා තියෙනවා ගුරු. අවධානය බැහැර තියාගෙන ඔය සත් නිකන් ඇවිදින්න එපා කියලා. අපි සමහරට හුරු වෙලා තියෙන පාර යන කොටත් එහෙමනේ. ඔය වෙන වෙන දේවල් හිත හිතා පාර යන. ගමන යන. ඉතින් එතකොට මොකද වෙන්නේ? එතකොට සිද්ධ වෙන දේ අපිට. ඒක අනාර්ය විදිහක් ඒක. ඉතින් ඔන්න ඔය විදිහට අපි පුරු පුරුදු කරගන්නවා ආර්ය විදිහට ඇවිදින්. ඒක පටන් ගන්න නිකන් કૃතිම විදියකට ආරම්භ කරන්න. ඉතින් ඒක දැනකට ගිහිල්ලා ලක්මනක් හදාගෙන පයට අවධානය යොමු කරලා එහෙමයි ඒකම තමයි අපි සාමාන්‍ය ඇවිදිල්ලට තරන්නේ. මේ ඉරියාපත සතියෙන් කරන්නේ ඒක. ඉරියාපත පබ්බේ කරන්නේ. ඉතින් අනිත් ඉරියව් වලට හිත යොමු කරත් ඔහොමයි. හිතෝවා කොහේ හරි හිටගෙන ඉන්න. ඉතින් අපි සාමාන්‍යයෙන් දවසේ හිටගෙන ඉන්න යම් යම් අවශ්‍යතාවයන් සඳහා. අපි ඔබ કૃතිමව කරන යම් තැන අපි තෝරාගත්ත තැනක හොඳට හිටගෙන සිහිනුවණින් යුක්තව ඉන්නවා. මම දැන් කොහොමද මේ ඉන්නේ? මම මේ හිටගෙන ඉන්නවා. ඒතකොට මේ හිටගෙන ඉඳිල්ල Tamanට අනුන්ට අයහපතක් නොවන හිතගෙන ඉඳිල්ලක් වෙන්න ඕන. එතකොට ඒ ආර්ය ආර්යෙක් විදියට ඉන්නේ. එතකොට ඒකම සාමාන්‍ය ජීවිතයේ හිතගෙන ඉඳිල්ලට පුරුදු කරනවා. දැන් අපි කොච්චර තැන්වල හිතගෙන ඉන්නවද කියලා බලන්න. බස් එකේ යනකම් ඕල්ට් එකේ හිතගෙන. බස් එකට නැගලා කොහේ හරි හිත ගන්නවා. වාඩි වෙන්න තැනක් නැත්තා. එහෙම නැත්නම් පොලිමක හිතගෙන ඉන්නවා. වැඩක් කරගන්න. කොච්චර තැන්වල අපි හිටගෙන ඉන්නවද කියලා බලන්න. ඒවා හරි ස්වභාවිකයි. අර අපි භාවනාවේදී අර හිටගෙන ඉඳීමේ ක්‍රියාවලියේ සතිය පවත්වන්න අපි පුරුදු වෙද්දී පුරුදු වෙනකොට කරන අර කෘතිම හිටගෙන ඉඳිල්ල වගේ නෙවෙයි මේක. ඒව ස්වභාවිකයි. බස් එකේ නැගුවොත් හිටගෙන ඉන්න වෙනවා, බස් එකේ නැත්නම් හෝල්ට් එකේ හිටගෙන ඉන්න වෙනවා. පොලිමක හිටගෙන ඉන්න වෙනවා. දේ ටික ගන්න ගියාම හිතගෙන ඉන්න වෙනවා රන්තෝරුවට ගියාම හිතගෙන ඉන්න වෙනවා ස්ටේෂන් එකේ ටිකට් එක ගන්න ගියාම හිතගෙන ඉන්න වෙනවා ඉතින් දැන් අන්න එතන තමයි අත්‍යවශ්‍ය මේ සිහිනුවන මගේ මේ හිතගෙන ඉඳිල්ල හරිද මෙතන ඉන්න එක හරිද එහෙම ඉන්න එක හරිද මේ ඉඳගෙන ඉඳිල්ලෙන් මටත් අනිකාටත් අයහපතක් වෙන්නේ නැද්ද ආදි වශයෙන් එතකොට දැන් බලන්න අපි කෘතිම ව සිහිනුවන පැවැත්වීමේ ක්‍රියාවලියේ ස්වභාවික ක්‍රියාවලිය තියෙනවා. අපේ අතින් බවක් අකුසලයක් කෙරෙන්නේ අර ස්වභාවික ක්‍රියාවලිය තුල. එතෙන්දි සිහිනුවන පවත්වලා ඒක ආර්ය විදිහට කරන්න තමයි අපි මේ ගුරු පුරුදු වෙන්නේ. හිතෝ වාටිතෝ මීති බජානාති කෘතිම අවස්ථාවෙන් ස්වභාවික අවස්ථාවට යන. ඊළඟට නිසින්නෝ කියන්නේ වාඩි වෙලා ඉන්නවනේ. අපි නොඑක් නොඑක් තැන්වල දවසේ වාඩි වෙලා ඉන්නවා. අපි අර કૃතිම අවස්ථාවේ මේක මේක ස්වභාවිකව නෙවෙයි අර ආර්ය ගතියට ආර්යෙක් විදිහට වාඩි වෙලා ඉන්න අපි පුරුදු වෙන්නේ එක්තරා કૃතිම ක්‍රමයක. නිසින්නෝ. ඉතින් අපි වාඩි වෙලා ඉඳගෙන ඒ වෙලාවේ සතිය පවත්වනවා. මම මේ වාඩි වෙලා ඉන්න තැන හරිද? වාඩි වෙලා ඉන්න ඉරියව්ව හරිද? මේකෙන් මට අයහපතක් වෙන්නේ නැද්ද? වෙන කෙනෙකුට අයහපතක් වෙන්නේ නැද්ද කියලා. ඒක භාවනා මධ්‍යස්ථානයේදී, gederදී ආරාමයේදී, පන්සලේදී භාවනා පුහුණු වෙන අවස්ථාවේ වාඩි වෙලා ඉන්න ඉරියව්වේ සිහිය පැවැත්වීම. ඊට පස්සේ මොකද කරන්නේ? අන්න ස්වභාවික වාඩි වීම තියෙනවා. මේවා මේ කල්තියා තීන්දුව කරන්නේ අර අපි භාවනා කොහුණු අවස්ථාවේදී වගේ. කොහට හරි ගියාම ඉඳ ගන්නකො කිය. නැත්නම් වෙන වැඩක් කරන්න කියපුවම මේ මේ ඔයාගේ අවස්ථාව වෙනකන් වාඩි වෙලා ඉන්න කියලා. නැත්නම් බස් එකට නැග්ගම කෝච්චියට නැග්ගම ආසනයක් ලැබෙනු ඉඳ ගන්න. ඒ ඉඳ ගැනීම ගොඩාක් තියෙනවා. අපි ඉඳ ගැනීමේ ක්‍රියාවලිය සිහියෙන් ඉන්නවා. සීනුවණින් ඉන්නවා මේ ඉඳගෙන ඉන්න විදිය හරි සුදුසුද මට ඒකෙන් අයහපතක් වෙන්නේ නැද්ද තව කෙනෙකුට අයහපතක් වෙන්නේ නැද්ද ආදී වශයෙන් සමහර විට අපි ඉඳගෙන ඉන්න එක සමහර තැන නුසුදුසු වෙන්න පුළුවන් නේ සුසු වෙන්න පුළුවන්. එතකොට අපි සිහි නුවණින් නොහිටියොත් අපේ ඉඳගෙන ඉන්නීමේ ක්‍රියාවලිය අනාර්යයි ඒක. සුසුසු දැනක අපි ඉතින් ඉඳගෙන ඉන්නේ. ඉතින් ඒක ගැළපෙන්නේ නැහැ. දැන් පස්සේ ඒකට නැගලා ඉන්නකොට උනත් අපිට වඩා දුර්වල කෙනෙක්, ලෙඩෙක් වගේ කෙනෙක් ඇවිල්ලා අපි ළඟ හිටගෙන ඉන්න වෙලාවේ අපි වාඩි වෙලා ඉන්න එක ආර්යද? ඒ ආර්ය ගතියක් නැහැ. ඒකෝට අපි ඒ වෙලාවේ අපි අපේ ඉඳගෙන ඉන්න ඒ ක්‍රියාව පිළිබඳ අපි සිහිනුවන යොදලා නැහැ. අපි වාඩි වෙලා ඉන්නව වෙන මොකක් හරි අපි ළඟ කෙනෙක් අමාරුවෙන් ඇවිල්ලා හිටගෙන ඉන්න. අපේ ආසනයේ දී යුතු අවස්ථාවේ අපි නැත්නම් ආසනයක් පිරිනැමිය යුතු අවස්ථාවේ ආසනයේ දී යුතු අවස්ථාවේ අපේ වාඩි වෙලා ඉන්න ක්‍රියාවලිය අපි සිහිනුවණින් ඉඳලා නැහැ. ඉතින් අනිත් එක්කෙනා ඇඟිල්ලෙන් ඇනලා කියන මේ මේ මනුස්සයාට ඉඳ ගන්න දෙයක්. ඉතින් අපි වෙලාවේ සමහර වෙලාවට ඔන්න අමනාප වෙනවා. ආදී වශයෙන්. දැන් මේ මොකක්වත් නැහැ. අපි වාඩි වෙලා ඉන්න තැන, වාඩි වෙලා ඉන්න ඉරියව්ව, වාඩි වෙලා ඉඳීමේ ක්‍රියාව තුල සිහි නුවණ සති සම්පජන්. තමන් වාඩි වෙලා ඉන්න බව දැනුවත් ඒ වගේම විමසුම් නුවණ තියෙනවා. එතකොට ඒක හරියට පවත්වන්න පුළුවන් ආර්ය විදිහට වාඩි වෙලා ඉන්න පුළුවන්. නොගැලපෙන තැනක නෙමෙයි ඉන්නේ ගැලපෙන තැන. නොසුදුසු විදියට නෙමෙයි වාඩි වෙලා ඉන්නේ සුදුසු විදිය. නොසුදුසු කාලයක් වාඩි වෙලා ඉන්නේ සුදුසු කාලේ වාඩි වෙලායි. අන්න බලන්න. බුදුරජාණන් වහන්සේ අපිව ගේන්නේ මේ සිහිනුවන කියන ක්‍රියාවලිය පුරුදු කිරීමේ. කරන්නේ මොකක්ද? මේක පටන් ගන්න ටිකක් කෘතිම විදිහට. કෘතිම විදියට තමයි භාවනාවේ ආරම්භය අපිට පේන්නේ. නමුත් මේ කෘතිම ආරම්භ වුණාට ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අර ස්වභාවික දෙයට එන්න. ස්වභාවික ක්‍රියාවලියට එතන මේ උත්සාහ කරන්නේ. එතන තමයි ආර්ය ගතිය තියෙන්නේ. එතෙන්ට ආවේ නැත්නම් අපි හැමදාම නිකන් කොතිමව අපි කියනවා අපි භාවනා කරනවා කියලා. ඇහුවත් කියනවා භාවනා කරනවද? ඔව් අපි භාවනා කරනවා. කොයි වෙලාවද? මේ මේ වෙලාවේ අපි මෙච්චර මෙච්චර වෙලාවල් යොදාගෙන භාවනා කරනවා. ආ. මේ හොඳයි. කියලා අපි සතුට වෙනවා අනිත්‍යය සතුට වෙනවා. හැබැයි කෘතිම කොටස කරන හොඳට ස්වභාවික දෙයට ගියාම හිතන බලපුවම අවුල්. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට භාවනාව උගන්වන්නේ අර කුතීම කොටස තුල දිගටම රැඳී ඉන්න නෙවෙයි. එතෙන්දී අපේ අතින් අඩුපාඩු, ගැටලු, ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම. ඒ පුහුණු කොටස අපි කරන්නේ නිතරම භාවනා මධ්‍යස්ථානයක එහෙම නැත්නම් අපි තෝරාගත්ත වෙලාවක එහෙම තමයි කෙරෙන්නේ. එතනින් අපි ස්වභාවික දෙයට යන්නේ. එතකොට තමයි අපේ ආර්ය ගතිය හරියටම පිළිගන්නේ. හිත මොන විදියට? නිසින් නොවා නිසින් නොමි. සයනුව සයනුමි. වැතිරී සිටින ඉරියව්වක උනත් ඒත් එහෙම. එතනින් එහාට බුදුරජාණන් වහන්සේ ඔය ඉරියව් හතර කියලා යතා යතාවා කායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති කියලා යම් යම් ආකාරයෙන් කායික ඉරියව් පවත්නවද ඒ හැම ඉරියව්වකම සිහි නුවණ යෙදීම උගන්වනවා. ඉතින් අපි ඔහොමයි ඔය ඉරියාපත භාවනාව පුරුදු පුහුණු වෙනවා. එතකොට හොඳට මතක තියාගන්න ඕන අපි <clears throat> නැවතත් මම මේ කාරණේ අවධාරණය කරන්න ඕන. අර ස්වභාවික සහ કૃතිම කියන කොටස් දෙක. සමහර අයට මේ કૃතිම කොටසෙන් ස්වභාවික කොටසට ය아가න්න බැරි වෙනවා. ඒ ස්වභාවික කොටසට නොගියොත් අපි ආර්ය ගණයට ඇතුළත් වෙන්නේ නැහැ. අපි හරි පුහුණුවක් ලැබුවයි නේ. ඒකයි අපිට ওই චෝදනා කරන්නේ අපෝ මේ අය භාවනා කරන අය වෙලත් පේනෝ නේද මේ හැසිරෙන විදිය, පේනෝ නේද මේ කතා කරන විදිය, පේනෝ නේද මේ වැඩ කරන විදිය කියලා අපි සමහර වෙලාවට චෝදනාවට ලක් වෙන්නේ. එහෙම අපි චෝදනාවට ලක් වෙනවා. ලක් වෙලා තියෙනවා. ඒ මොකද අපි අර කෘතිමව භාවනා කරන වෙලාවේ හොඳට කරනවා. මේ වෙලාවේ අහුවොත් සතිය කොහොමද කියලා හොඳයි ස්වාමීන් වහන්සේ සතිය හොඳට තියෙනවා. සමාධිය හොඳට තියෙනවා. මුළු කාලයම මුලැමැදාක සතියෙන් ගත කළාද? ඔව්. මුල දැනුණද? ඔව්. මැදදි දැනුණද? තමන් සතිමත් බව ඒත් දැනුණා. අගදී ඒත් දැනුණා. හොඳට තමන් පාලනය කරගත්තද ඒ වෙලාවේ? හසුරුවා ගත්තද? ඔව්. ඉතින් කෘතිමව අපි භාවනා කරන වෙලාවේ ඒ ටික හොඳට කෙරිලා අපි ඒකට කෘතිත නැත්තම් පුහුණු අවස්ථාව කියමු. පුහුණු අවස්ථාවේ බලපුවම හොඳටම කාර්යය කෙරේ. හැබැයි ස්වභාවික එම ක්‍රියාවලියම ස්වභාවිකත්වයට ගෙනාවුවම මොන අඩුපාඩුව තියෙනවා. ඒක නිසා හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට පුහුණු අවස්ථාවක් දෙන්නේ ස්වභාවික අවස්ථාවට එන්න. කායික ඉරියව් පවත්වද්දී තමන් හිතාමතා කරන දෙයක් ඒක ස්වභාවික අවස්ථාවේ ඒකට වග වෙන්න ඕන. ඒකට වග වෙන්න. ඔන්න සීලේ පටන් ගන්න උතනින් තමයි. අපි ඉරිය සරල ඉරියව පවත්වද්දිත් අපි ඉරියව පැවැත්වීමට වග වෙනවා. ඒකයි ස්වરૂපය ඒකයි ස්වභාවය. ඉතින් ඔන්න ඔය විදිහට අපි සරල පුහුණුවකින් ටිකක් සංකීර්ණ පුහුණුවකට යන්න. මොකද සරල කිව්වේ සරල කිව්වේ අර ආනාපාන සතිය. අපි කරන දෙයක් නෙමෙයිනේ. කෙරෙන දෙයක් ඒක. කෙරෙන දෙයක්. ඉතින් ඒ කෙරෙන දේ තුල සිහිනුවණෙන් ඉඳලා ඊට පස්සේ කරන දෙයකට මාරු. මාරු කෙරුවා බුදුරජාණන්. මාරු වෙන්නත් අපිට සිද්ධ වෙනවා. ආනාපානයේ රැඳී ඉන්න කාලය අවසන් වීම නිසා හෝ එසේ නැතිනම් අතරමැදදී ඇතිවෙච්ච යම්කිසි ආකාරයේ අවශ්‍යතාවයක් නිසා හෝ අපිට අපේ ඉරියව් වෙනස් කරන්න එතකොට ආ ඉරියව් වෙනස් කරනකොට අපි ඒ ඉරියව්වේ සතිය දිගට ගෙනියන. සිහි නුවණ දිගට ගෙනියන. දැන් ඉන්නේ ආනාපානේ නෙමෙයි දැන් ඉන්නේ ඉරියව්ව. ඉරියව් පවත්වනවා. ඉතින් ඉරියව් පවත්වද්දී බුදුරජාණන් වහන්සේ අපිට ඊට වඩා සංකීර්ණයි ඒක. වගකීමකුත් බාර දෙනවා. මේ ඉරියව් පැවැත්වීම Tamanට අහිත පිණිස නොවන ආකාරයෙන් අනිකාට අහිත පිණිස නොවන ආකාරයෙන් මේක කරා. ඒ අපිට මුලදී අමාරු නිසා අපි මුලදී કૃතිමව ඉරියව් පවත්වල සිහිනුවන පවත්ව ගන්න පුරුදු වෙනවා. ඒක තමයි gederedi භාවනා මධ්‍යස්ථානයේදී විවේක තැනකදී කරන්නේ. අපි දන්නවා භාවනා මධ්‍යස්ථානයේ හැමදාම ඉන්න බෑ. අපේ සාමාන්‍ය ජීවිතයේ ස්වභාවික ජීවිතයට යනවා. එතින්ට යද්දී අන්න. තවත් එක සංකීර්ණ වෙනවා. සක්මන් මළුවේ සක්මන් කරන්න පුළුවන් කිහිනුවන. හැබැයි කඩේ යනකොට එතන සක්මනේ ඇවිදින්නත් නේ. ඒක ස්වභාවිකයි. පාර යනකොට ස්වභාවිකයි. එතෙන්දී සිහි නෝන පවත්වන එක ඊට වැඩි සංකීර්ණ සංකීර්ණ ඉතින් ඒ අනුව බුදු පියාණන් වහන්සේ තුන්වෙනි කමඨහන අපිට දීලා තියෙන්නේ තුන්වෙනි කමඨහන සම්පජාන පබ්බ කියලා තියෙන සූත්‍රය ඒකට මම ටුට්ටක් අවධානය යොමු කරලා මගේ සාකච්ඡාව අද නතර කරන්න කැමතියි. කායानुපස්සනාවේ සම්පජාන පබ්බම් කියලා සූත්‍රයේ සඳහන් වෙලා තියෙන්නේ. ඒකත් පටන් ගන්න බොහොම කෙටියෙන් දක්වලා තියෙන බුදුජන් වහන්සේක. පුණච්ච පරම්පික වේ බික්කු අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති සම්මින්ජිතේ පසාරිතේ සම්පජානකාරී හොති සංඝාටිපත්ත ජීවර ධාරණේ සම්පජානකාරී හොති අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හොති උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හොති ගතේ හිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ භාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හොති කියලා මොකද්ද මේ කියන්නේ අභික්කන්තේ පටික්කන්තේ දැන් ඔන්න කෘතිම නැහැ. සම්පජාන පබ්බේට එනකොට. සම්පූර්ණ ස්වභාවිකයි. සම්පූර්ණ ස්වභාවික ක්‍රියාවලින් තමයි මෙතන දීලා තියෙනවා. වික්කන්ත පටික්කන්ත කියන්නේ එහෙ මෙහෙ යනවා එහාට මෙහාට යනවා කියන්නේ. ඉදිරියට යනවා ආපහු වෙනවා. දැන් මේ අපේ ගේ ගේ ඇතුළේ උනත් බලන්න අපි කොච්චර එහාට මෙහාට යනවද කියලා. ඉතින් එහාට මෙහාට යනකොට අපි සම්පජානකාරී හොතී සිහිනුවන පවත්වනවා. සිහිනුවන පවත්වනවා. දැන් කෘතිම නැහැ. තුන්වෙනි කමඨහනට එනකොට කෘතිම නැහැ. තුන්වෙනි කමඨහන ස්වභාවිකයි. ඒකයි. එතකොට එතෙන්දී සම්පජානකාරී අර කලින් යෙදුණු වචනෙටත් වඩා ඊටත් වැඩි ටිකක් ගැඹුරු වචනයක් කියලා තියෙනවා. දැන් මුල් කමඨහනේදී සික්ඛති කියන වචනේ යෙදුණා. දෙවෙනි කමඨහනේදී පජානාති කියන වචනේ යෙදුණා. තුන්වෙනි කමඨහනේ එතනකොට සම්පජානකාරී කියන වචනේ යොදලා තියෙනවා. ඒ මොකද මේ කුසලතාවේ වඩා ටිකක් තීව්‍ර වෙන්න ඕන. දැන් තුන්වෙනි කමඨහනේ සම්පජාන පබ්බේදී මොකුත් පුතින දේවල් නැහැ. ස්වභාවික දේවල් ටිකක් දක්වලා තියෙනවා. බික්කන්තේ පටික්කන්තේ කියන්නේ එහෙ මෙහෙ යනවා. යම් පැත් දිශාවකට ගිහිල්ලා ආපහු එනවා. අපි ගේ ඇතුළෙම බලන්න යමක් ගන්න ඒ පැත්තට ගිහිල්ලා ඒක අරන් ආපහු එනවා. නේ? ඒ විදිහටනේ. අභික්කන්ත පටික්කන්ත. ඒකෙදි සිහිනුවණින් යුක්ත වෙන්න කියනවා. මම යමක් කරනවා යමකේදී සිටිනවා ආදී වශයෙන්. ආලෝකිත විලෝකිත. අපි එහෙ මෙහෙ බලනවා. එහෙ මෙහෙ බලනවා. ආලෝකිතේ විලෝකිත. සම්පජානකාරය. සම්මිංජිත පසාරිත කියන්නේ දිගහරිනවා අකුලනවා. මේ ශරීරයේම වෙන්න පුළුවන්. තපය දිගහරිනවා අකුලනවා. ඉතින් අපි ඒක සිහි සිහියෙන් කරන්නේ. සමහර වෙලාවට අපි අත දිග ඇරපුවම අතේ වැදිලා මොන හරි වැටෙනවා. වැටිලා බිඳෙනවා. ඉතින් අපි එතන අපි එච්චර සිහිය පවත්න්නේ මේ වටපිටාවේ මොනවද තියෙන්නේ. ළඟ තියෙන්නේ මොනවද කියලා එච්චර අවධානයකින් තොරව අපි අත දිගාරි. දිගාරියන් මේක වදින්. නැතිලා ඒක බිමට වැටෙනවා. එතකොට මේ සම්මිංජිත පසාරේ සම්පජානකාරී. ඊළඟට ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණය ගැන සංඝාරිපත්ත චීවර ධාරණය කියන්නේ ඕවා ඉතින් අර මේ ඇඳුම් සංඝාටි කියලා කිව්වේ එතන විසුණුනාංශලාගේ අර්ථයෙන් ගත්තම සිවුරු. අනිවට සිවුරු දෙපඩ සිවුරු. ආදි වශයෙන් පත්ත කියන්නේ පාත්‍රය. ඊවර කියන්නේ තනිපඩ සිවුරු. මේ වගේ අපි පාවිච්චි කරන ඇඳුම් පැළඳුම් අඳිනකොට ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණය මේවා ස්වභාවික දේවල්. ස්වභාවික දේවල්. දවසකට සැරයක් අපි ඇඳුම් අඳිනවා ඇඳුම් මාරු කරනවා. ඉතින් ඒක සිහිනුවණින් යුක්තව කරන්න කියලා. මේ ඇඳුම හරිද? මම මේ මේ ගැළපෙන ඇඳුමක්ද මේ අඳින්නේ? දැන් කොහාට හරි ඇඳගෙන යනවා නම් ඉතින් ඒකත් අර ලෝක සම්මතයේද තියෙන ඕනේ ගැළපීම් නොගැළපීම් වගේ දේ රාජකාරියට යනකොට සේවා ස්ථානයට යනකොට අඳින පළඳින විදියක් තියෙනවා. සමහර විට මල ගෙදරක මගුල් ගෙදරක යනකොට අඳින පළඳින විදියක් තියෙනවා. පූජනීය ස්ථානයකට පාසලකට උසාවියට යනකොට අඳින පළඳින විදියක් තියෙනවා. ඉතින් මේ සම්පජානකාරී හොති. මේ ආර්යගේ ලක්ෂණය මේ. මේ දැනගෙන කරන්නේ, දැනුවත්ව කරන්නේ. ගැළපෙන දේ කරන්නේ, නොගැළපෙන දේ නෙමෙයි. දැන් දැන් සම්පූර්ණ වගකීම් සහිතයි දැන්. දැන් සීලය කියන්නේ කොතින්ද මතුවේ? කරන දෙයට සම්පූර්ණ වගකීම් සහිතයි. සම්පජානකාරී හොති. ඒකයි ලක්ෂණය. ඉතින් ওই විදිහට ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණය විතරක් නෙවෙයි අසිතේ පීතේ කායිතේ සායිතේ අසිත පීත කායිත සායිත කියන්නේ කනකොට බොනකොට රස විඳිනකොට කියන එක. ඒවා ස්වභාවික දේවල්නේ. කෑම බීම රස විඳීම කියන ක්‍රියාවලිය අපි කරන දවසේ කීප සැරයක්. ඉතින් සංකජනතාවේ. සී කල්පනාවෙන් කරන්නේ. ප්‍රමාණයට ඒ වගේම පත්‍ය ආහාර ඒ විදිහට ගත්තු Tamante එකෙන් අයහපතක් වෙන්නේ නැහැ. අනුන්ට අයහපතක් වෙන්නේ නැහැ. නේ? කන බොනකොට රස විඳිනකොට සිහිනුවණින් කරන්න කියන දැනේ කියන්නේ. නැත්නම් ඒක අයහපතක් වෙනවා. නැත්නම් ඒකෙන් ගැටලුවක් වෙනවා. Tamante අයහපතක් වෙන්න පුළුවන්. Taman ලෙඩ රෝග වලටපත් වීම. ඒක නිසා තව කෙනෙක් දුකට ගැටලුවකටපත් වෙන්න පුළුවන්. එහෙමනේ. මේවා බොහොම ගැඹුරින් ජීවිතයේ ආර්ය විදිහට හසුරුවා ගන්න මේ මේ මේ සතිපට්ඨානය කරගන්නේ අපි සිහිමවන පවත්ව ගන්න. ඉතින් මේවා කුඩා කාලේ ඉඳලා අපිට හුරු පුරුදු වෙන්න පුළුවන්. මේ සමහර වෙලාවට අපේ මේ සාකච්ඡාවට දරුවෝ සම්බන්ධ වෙලා ඉන්නේ. එහුම්කන් දීගෙන ඉන්නේ. ඉතින් කරන හැම දෙයක්ම විමසුම් නුවණින් කරන්න, කල්පනාවෙන් කරන්න, දැනුවත්ව කරන්න. Tamanට අහිතක් නොවන විදිහට කරන්න. තව කෙනෙකුට අහිතක් නොවන විදිහට. සම්පජානකාරී කියන්නේ ඒක. සම්පජානකාරී වෙන්න. සම්පජානකාරී වෙන්න. ඒක කැමේ වීමේදී එහෙම වෙන්න. උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හොත. උච්චාර පස්සාව කම් කියන්නේ මේ එක්තරා කාය සංස්කාරයක්. ශරීරයෙන් අර අපද්‍රව්‍ය බැහැර කිරීම මල මුත්‍රා පහ කිරනවා කියලා අපි කියන්නේ. ඒකදී වුණා. සීනුවණින් ඒ කාර්යය කරනවා. අවශ්‍ය වෙලාවට ඒක කෙරෙන්න ඕන. එහෙමනේ. නැත්තම් ඒක අහිත පිණිස, Tamanට අහිත පිණිස පවතින. ඒක කරන්නේ සුදුසු තැන අපි. ඒවට අපි සම්මත කරගත්ත තැන් තියෙන සම්මත ක්‍රම තියෙන. ඒ අසම්මත තැන් වල අසම්මත ක්‍රම වලට ගෙරුවොත් එතන ගැටලුවක් ඇති වෙනවා. අනාර්යයි ඒක. ආර්යනේ. ඒක නිකන් මේ ගැටලුවට දුක් වලට හේතු වෙන කාරණේ. ඉතින් අපි සම්මත ක්‍රමයට සම්මත වෙලාවේ සම්මත තැන්දි කරනවා. අවශ්‍ය වෙලා. උච්චාර භාෂාව ගම්මේ සංසජානකාරී හොතේ. ගතේ දිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ භාසිතේ උන්හි භාවයේ මේ මොනවද මේ කියන්නේ? ස්වභාවික දේවල් ඔක්කොම. ගතේ. ඇවිදිනවා හිතේ. හිතගෙන ඉන්නවා නිසින්නේ. වාඩි වෙලා ඉන්න. සුත්තේ జాగරිතේ කියන්නේ බුදියනකොට හැරිලා ඉන්නකොට. ජාගරිත කියන්නේ හැරිලා ඉන්න සුත්තේ කියන්නේ නිදිය. භාෂිත කියන්නේ කතා බහ කරනවා. තුන්හි භාව කියන්නේ නිශ්ශබ්ද වෙන්න. සමහර තැන්වල අපි කතා කරනවා කතා කරනකොට සිහි කල්පනාවෙන් කතා කරන්නේ. තුන්හි භාව යම් තැනක නිශ්ශබ්ද වෙනවා නම් ඒක සිහි කල්පනාවේ නිශ්ශබ්ද වෙන්න ඕන. දැන් මේ වෙලාවේ මම කතා කරන්න හොඳ නැහැ. නිශ්ශබ්ද වෙන්න ඕන දැන්. ඒක ඒ විදිහට යනවා. සම්පජානකාරී. ඉතින් ওই විදිහට ස්වභාවික දේවලුත් අපේ සිහි නුවණින් කරන්න කුරු කුරුදුය. ඒ මූලික කමඨහන් වල ලක්ෂණය ඒකයි. ඉතින් මම මගේ සාකච්ඡාව මූලික වශයෙන් මුතිනින් නතර කරන්න කැමති වෙනවා. මොකද අපිට ප්‍රශ්න ගැටළු අදහස් ආදී දේවල් තියෙනවා නම් ඒවටත් අවස්ථාවක් ලැබිය යුතු නිසා මේ හැම කමඨහනකම පොදුවේ ඉදිරිපත් වෙන ඉති අජ්ජත්තං වා බහිද්ධා වා ආදී කොටසක් තියෙනවා. මම ඒකට අද අවධානය යොමු කරේ නැහැ. අපි ඉදිරි අවස්ථාවක අවධානය යොමු කරන්න. ඉතින් අර තමන් තමා තුළින් දැනුවත්ව අවබෝධයෙන් කරන දේ <clears throat> අනිකා තුළිනුත් ඒ දේ ඒ විදිහට වෙනවා කියලා තේරුම් ගැනීම තමයි බහිද්දා ලක්ෂණය බහිද්දා ස්වરૂපේ. ඉතින් අපිට ඒකත් ඒ විදිහට පුරුදු පුහුණු වෙන්න පුළුවන්කම තියෙනවා. අජ්ජත්සං වා කියන්නේ තමා තමා තුළින් දකින දේ, විඳින දේ, තේරුම් ගන්න දේ, වටහා ගන්න දේ, තමා තුළ ක්‍රියාත්මක වෙන දේ. බහිද්දා බාහිර ශරීර අපි කායනුපස්සනාව නෙමෙයි යන්නේ. මේ බාහිර ශරීර තුල ඒවා එසේමයි වෙන්නේ. අජ්ජත් බහිද්දාවා කියනකොට අපි මුලක් විදර්ශනාවට ගිහිල්ලා ඒ මමත්වයේ ඇතහැරලා මගේ අනුන්ගේ කියන කාරණේ ඇතහැරලා මේවා ස්වභාවික සංසිද්ධිය ඇදීද තේරුම් අරගෙන ඒවට උපේක්ෂා වීමක් එතන තියෙනවා. සමුදය වය ධම්මානුපස්සීවා ආදී වශයෙන් ඒවයි තියෙන. ඉතින් ඔන්න ඔය විදිහට අපි අදත් ටිකක් වැඩිපුර අවධානය යොමු කළේ සතිය පිළිබඳව. සතිමත් භාවය ගැන. ඒ අපිට පුළුවන්කම තියෙන මේ විදිහට සතිය පවත්වලා සිහිනුවණින් යුක්ත වෙන්න. ඒක සරල ක්‍රියාවක සිට සංකීර්ණ ක්‍රියාව දක්වා ක්‍රමයෙන් සතිය පුහුණු කරනු. සරල ක්‍රියාවල සිහිනුවණ පවත්වන්න අපිට ලේසියි. නමුත් සංකීර්ණ එහෙම නැත්නම් අපි ඒකට වචනයක් පාවිච්චි කරා ස්වභාවික தත්ත්වය තුල එළඹෙන தත්ත්වය තුල සතිය සිහිනුවන පැවැත්වීම තමයි ඉතාම අත්‍යවශ්‍ය. අපි දන්නේ නැහැ ඊළඟ මොහොතේ අපිට කොතන ඉන්න වෙයිද කුමක් කරන්න වෙයිද කියලා අපි සාමාන්‍යයෙන් දවසේ වැඩ කටයුතු ආදී සැලසුම් කරගෙන plan කරගෙන time table කරගෙන හිටියට ඒවා ඒ විදිහටම පවතින්නේ නැහැ අනිත්‍යතාවයට අනුව. ඉතින් අපිට එළඹෙන தත්වයේ තුල සිහිනුවණින් ඉන්න පුළුවන් වෙන. ඒකටයි උපපට්ඨිත සති කියන්නේ. ඊළඟ සිහිය කියලා කියනවා. ඉතින් ඒක තමයි අපි මේ පුරුදු පුහුණුවේ. ඒක පුරුදු පුහුණු කරගත්තොත් අපිට උගාද්දී දැනුවත් නිවැරදිව තමන්ට අනුන්ට ලෝකයට අයහපතක් නොවන ආකාරයට මේ දේ කරන්න පුළුවන්. එහෙනම් හොඳයි මම කැමති මගේ සාකච්ඡාව මූලික සාකච්ඡාව ඔතකින් නතර කරලා අපේ සාකච්ඡාවට එකතු වෙලා ඉන්න කල්යාණ මිත්‍ර පිරිසට අවස්ථාව සැලසන්න මේ පිළිබඳව ප්‍රශ්න ගැටලු ආදී තියෙනවා නම් ඒවට ඒ වගේම වෙනත් මොනවා හරි තියෙනවා නම් අපිට සාකච්ඡා කළ යුතු දේවල් තියෙනවා නම් ඒවටත් අපි අවස්ථාව උදා කරගන්න කැමතියි අවසරයි සම්මාස ට්‍රාන්ස්පෙක්ටිව් කරන්න. ඔව් කියන්නේ. ඇහෙනවා කියන්නේ. මම කියන්නේ මේ අපේ ධර්ම මාර්ගයේ යන විට භාවනා කොහොමකටත් මේ ධර්ම මාර්ගයේ කොහොමකටත් මේ කුබ්බාචාරයේ අපේ දෙමෝපියන්ගේ විසින් අපට දුන්න ඒ පුහුණුව ඉතා වැදගත් කියලා මම හිතනවා මොකද ඒ අය අපිට පුහුණු කරන පොඩි කාලේ හරියට කන්න බොන්න අපේ එදිනෙදා වැඩ කටයුතු කරගන්න නාන්න කරන්න ඇඳුම් හොදගන්න උදේට නැගිට්ටම ඇඳ හදලා කියන්නේ ඒ තුළින් මම හිතනවා මේ නොදැනුවත්ම මේ අපි අනිත් අයට බාධාවක් නොවන විදිහට උපවාසය ගන්න පැහැදිලි කරා වගේ මේ සෙල්ලාම මේ ආනාපාන සතියෙන් ඉරියාපතේට ඇවිල්ලා මේ අනිත් අයට කරදරයක් නොවෙන්න මගතොටේ අනේක එදිනෙදා වැඩ කටයුතු කරගන්න එක භාවනාවක් බවට පරිවර්තනය කරගන්න හොඳ පුහුණුවක් වෙලා තියෙනවා නමුත් අපි ඒ පිළිබඳව අවබෝධයෙන් ඉඳලා නැහැ ඒක නිකන් අපි කරදරයක් හැටියට ඒ කාලේ දැක්කත් දැන් මේ ඒගොල්ලෝ අපිට ටිකක් අර තරවටු කරලා දුන්න මේ පුහුණුව අපිට දැන් ඉතා ප්‍රයෝජනවත් ශනිකව මේ දේවල් අපිට මතු කරලා අපේ ජීවිතේ මේ ධර්ම මාර්ගයට භාවනාවට පාවිච්චි කරන්න අපිට හැකියාව තියෙනවා කියලා මට මට දැනුණ දෙයක් තමයි මේ පිළිබඳව ඔබ වහන්සේ කොහොමද දකින්නේ කියලා දැනගන්න කැමතියි. ඔව් දැන් ඇත්තටම මේවා අපේ අර බෞද්ධ ජන ජීවිතයේ තුල නැත්නම් අපේ මව්පියෝ ගුරුවරු මේවා සෑහෙන දුරට මේ අපේ බෞද්ධ ශිෂ්ටාචාරය තුල ගොනු කරලා තියෙනවා. කුරුදු පුහුණු කරලා තියෙනව නැතුව නෙමෙයි. එතකොට ඒවා සමහර වෙලාවට ඉතින් මේ භාවනා විදිහට කියලා නුදුන්න වෙන්න පුළුවන්. නමුත් ඉතින් ඒවා හුරු පුරුදු කිරීම කරනවා. කුඩා කාලේ යමක් සිහිනුවණින් කරන්න, පිළිවෙලට කරන්න එහෙම හුරු හුරු කිරීමක් අපේ තියෙනවා. ඉතින් ඒක දැන් අර අපි අර වගේ දැනුවත් වීමක් තුළ අපි වඩාත් හොඳට කරනවා. දැන් ඒක අර අපිට මේ වැඩේ අපිට මව්පිය හුරු පුරුදු කරේ, ගුරුවරු හුරු පුරුදු කරේ ලෞකික පැත්තට අදාළව. දැන් අපි ටිකක් ඒ මේ මේක යන්නේ අධ්‍යාත්මික පැත්තට අදාළව. දැන් සමහර විට කුංචි කාලේ ඒ දේ පුරුදු පුහුණු කරේ ලෞකික වශයෙන් පුරු පුරුද්දක් ඇති කරන්න වෙන්න පුළුවන්. නමුත් දැන් අපි මේ යන්නේ ආර්ය භාවයටපත් වෙන්න අපේ වචනය, අපේ ක්‍රියාව, අපේ චර්යාව, අපේ හැසිරීම තමන්ට අනුන්ට අයහපතක් නොවන විදිහට පවත්වා ගන්නට තමයි මේ සිහිනුවන අපිට මෙතෙන්ට උපකාරී වෙන්නේ. ඉතින් එහෙම ගිහිල්ලා අපි තවත් ගැඹුරට යනවා මේ නාම රූප ධර්ම වල යථා ස්වභාවය අවබෝධ කර ගැනීම දක්වා ගැඹුරු සතිය පවත්වනවා. මේ සතියේ දැන් කායානුපස්සනාවේ අපි ඒ ඉච්ඡර එහාට ගියේ නෑ තාම. ඉදිරියට තියෙන විදර්ශනා කමඨහන් බලපුවාම බුදුරජාන් වහන්සේ මේ සතිමත් භාවය ඇති කරගන්න අපිට සීලය සකස් කරගන්න විතරක් නෙමෙයි මේ සිහිනුවන කියන එක සමාධිය වඩා ගන්න ප්‍රඥාව නිසිතලයට ගේන්න මේ හැම දෙයකටම මේ සිහිනුවන සතිමත් භාවයේ සම්මා සති උපට්ඨිත සතිය එළඹ සිහිය අපිට උපකාරී වෙනවා. ඉතින් අර කිව්වා වගේ අපේ මව්පියෝ අපේ ගුරුවරු අපිට සිහිනුවණින් වැඩ කරන්න පුරුදු කරලා තියෙනවා. අපිට මතක ඇත්තටම ඔය අපේ වැඩිහිටියෝ එහෙම කියනවා. සීගල්පනාවෙන් වැඩ කරන්න වැඩ කරනකොට කතා කරනකොට සිහි කල්පනාවෙන් කතා කරන්නේ කොහොම පුරුදු කරලා තියෙන කුඩා කාලේ ඉඳන්. ඒක අර ලෞකික පැත්තේ යහපතක් තියෙනවා. ඒ ලෞකික යහපත සලකලා තමයි මේ වැඩේ කළේ. ඇත්තට මේකේ යහපතක් තියෙනවා. දැන් අපි මේ අධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙච්ච පිරිසක් හැටියට දැන් මේ සිහිනුවන ඒ සිහිනුවනම තමයි මේ වෙන එකක් කියලා හිතන්න අවශ්‍ය නැහැ. ඒකම තමයි. ඒක දැන් අපි අධ්‍යාත්මික පැත්තට නැඹුරු කිරීමක් මේ කරන්නේ. ටිකක් විදර්ශනාවට බර කරගෙන ගිහිල්ලා නාම රූප ධර්ම වල යථා ස්වභාවය තේරුම් ගැනීම දක්වා ගෙන යන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. එවැනි උත්සාහයක් සඳහා තමයි මේ සිහිනුවන මේ ගැඹුරින් අවුලවා ගන්න. ගැඹුරින් පුහුණු වෙන්නේ. හොඳයි. ඔව්. මොකද ස්වාමීන් වහන්සේ අපේ මේ සාකච්ඡාවට සහභාගී වන යෝගී මහත්මියක් මාත් එක්ක අද කවසවා ස්වාමීන් වහන්සේ ඇය කාලයක් ආනාපාන ආනාපාන සති භාවනාවේ නිරත වෙලා ඉන්න කෙනෙක් ස්වාමීන් වහන්සේ. ඇයගේ වාචී සංස්කාර, කාය සංස්කාර, චිත්ත සංස්කාර සංසිඳිලා සංසිඳීමකට පත් වෙලා ඇය ආලෝක සංඥාවක් අත්දැකීමෙන් ඒක විඳින්න ඉනවා ස්වාමීන් වහන්සේ. ඉතින් එතනට ස්වාමීන් වහන්සේ ඕනම වෙලාවක එයාට යන්න පුළුවන් දෙයකට ගමන් ඉතින් එතන එම සුඛයට එම පාශාත්තික ස්වභාවයට අය ඇලි ගැලි උපාදාන කරගෙන ඉන්නවා ස්වාමීන් වහන්සේ. ඉතින් මේ අපිට ඔබ වහන්සේ උගන්වන මේ ප්‍රඥා විමුක්ති ගමනේදී ස්වාමීන් වහන්සේ අපි එතන එතනට යන්න ඉස්සල්ලා හරි එතනින් පස්සේ හරි අපි විදර්ශනා කරන්න ඕනේ නේද ස්වාමීන් වහන්සේ මේ මෙතනින් අපි ප්‍රඥා විමුක්තියටපත් වෙන්න යන ගමනේදී. ඔව්. ඔව් ඒ. මේ ඒ අත්දැකීම එහෙම වෙනවා. අපි ආනාපාන සතියේ දිගටම ඉන්නකොට ඒක සමාධියට බර වෙලා ඒ ඒ තුලම නීවරණයටපත් වෙලා ඊට පස්සේ ආනාපානිය සංසිඳුණායින් පස්සේ එතන ඉඳලා කාය සංකාර සංසිඳිලා දැන් එතන ඉඳලා පටන් ගන්නවා චිත්ත සංකාර කියන කොටස. එතකොට දැන් දැන් චිත්ත සංස්කාරවල ඔය ඉන්නේ ඔය ආලෝකය පෙනීම යම් යම් දේවල් ඒව ඇත්තටම මේ චිත්ත සංස්කාර. ඒකයි චිත්ත පරිසංවේදී චිත්ත සංකාර පරිසංවේදී පස්සම්බයන් චිත්ත සංකාරම් කියලා බුදුරජාණන් වහන්සේ ඔය ආනාපානසති දේශනාවේදී අපිට උපදේශ ටිකක් දීලා තියෙනවා. අසම්බයං චිත්ත සංකාර. එතකොට ওই චිත්ත සංස්කාරයක් තමයි ඔය අපි ඇති වෙන්නේ. ඒකත් අපි විදර්ශනාත්මකව දකින්න ඕන. ඔය බුදුමී කිව්වා වගේ ඒක හරි. මේ කියන්නේ ආලෝකයක් මොකක් හරි දෙයක් හමු වුණාද? ඒකත් ඒක ගැන දැනුවත්ව ඒක ගැන සතිමත්ව ඒක ධර්මතාවයක් හැටියට අවබෝධ කරගෙන තේරුම් අරගෙන අපි ඒකත් ඇත්ත වශයෙන්ම අතහරින තැනට එනවා. සමහර විට ඒ අවස්ථාව යම්කිසි සුවදායී බවක් නිසා එතන උපාදාන කරගෙන ඉන්නවා වෙන්න පුළුවන්. සමහර විට යෝගින් එහෙම වෙනවා. එතකොට දැන් සතියට යොමු වෙලා නැතුව සමාධියට බර වෙනවා. සමත සමාධියට බර වෙලා යනවා. එතකොට එහෙමින් එක්කෙනා ඒකට මනාපයක් දක්වනකොට ඒකට අපි කියන්නේ කිසියම් ආශාව ගැතියක් ඇති වෙනවා. ඒකේ තියෙන අර සුවදායි තත්ත්වය නිසා මානසික සහනය නිසා ඒකේ එහෙම එහෙම ඉන්නවා. එතකොට යම් වෙලාවක එයා ඒ ඒ සමත සමාධි තත්වයෙන් අත්මිදෙන අත්මිදෙන්න වෙනවා. ඒක එහෙම තිස්සෙම ඉන්න බෑ. ඒ ආලෝක තත්වයෙන් පහ වෙලා ගිහිල්ලා හෝ එන්න නැත්නම් සාමාන්‍ය ජීවිතේ වැඩ කටයුතු වලට එන්න යොමු වෙනවා. එතකොට අර ඒකට උපාදාන කරගෙන හිටියනම් ඒකට මනාප වෙලා හිටියනම් රුචි වෙලා හිටියනම් අන්නෙතින්දී යෝගය ගැටලුවක් වෙනවා. ඒක නිසා ඔය ආනාපාන සතියේදී අපිට ලැබෙන අත්දැකීම් කුමන අත්දැකීමක් වුවත් අපි අතහැර දානවා. ඒකයි අර ආනාපාන සතිය අග කියන්නේ අනිච්චානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී කිය. ඒ ආලෝකයක් දැනුණට ඒ චිත්ත සංකාරයක් ඒක. ඇහැට පේන එකක් නෙවෙයි. චිත්ත සංකාරයක්. එතකොට ඒක දැක්කට එහෙම දෙයක් දැනුණා. තවත් අයට නොඑක් නොඑක් දේවල් අත්දැකීම් හැටියට එනවා. ඒක අනිත්‍ය වශයෙන්ම දකින්න ඕනේ. ඒක නිත්‍ය නැහැනේ කොහොමද? ඒක ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. ඒකේ රාග වෙන්න හොඳ නැහැ. ඇලෙන්න හොඳ. විරාගීව ඉන්න ඕනේ ඒකේ. ඒක කියනෝ නම් තිබ්බදෙන් නැති වෙලා ගියත් නැති වෙලා ගියත් ප්‍රශ්නයක් නැහැ. ඒක. ඒ පිළිබඳව යම්කිසි අනුශේධ ගතියක් තියෙනවා නම් කියන්නේ රාග ගතියක් තියෙනවා නම් ඒක නිරෝධ කරගන්න ඕනේ ඒක නිමා කරගන්න. පටිනිස්සග්ග කියන්නේ ඒක අත්හරිනවා. ඒක මමත්වයෙන් ගන්න නැහැ. එහෙම දෙයක් තියෙනවා, දැනෙනවා, පේනවා. ඒක චිත්ත සංකාරය. අර කාය සංකාර සංසිඳවල කාය සංකාර වලට උපාදාන කරේ නැති යෝගියා ඔය ආලෝකය කියන චිත්ත සංකාරය උපාදාන කරන්න ඕනෙත් නැහැ. ඒකෙනුත් අයින් වෙලා ඒකට තියෙන මනාපය, රුචිය ඒකෙනුත් අයින්. සමහරට ඔකට මනාප වෙලා ඉන්න ඉඩ තියෙනවා. රුචි වෙන්න ඉඩ තියෙනවා. එහෙම ඕනේ නැහැ. ඉතින් ඒකෙන් ඔබතුමිය කිව්වාගේ ඒ විදර්ශනා පැත්තට යන්න ඕන ප්‍රඥා විමුක්ති. හොඳ වචන දෙකක් පාවිච්චි කළා. මේක ප්‍රඥාවෙන් දකිනවා. ප්‍රඥාවෙන් දකිනවා කියන්නේ අර ඔය ගාස් තැන්වල බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරලා තියෙන පඤ්ඤාය චස්ස දිස්වා. ඔය ඔය මේ අපි පෞගිය දවස්වල කතා කර සංඥා වේදිතී නිරෝධය දක්වන හැම තැනදීම කියන්නේ පඤ්ඤාය චස්ස දිස්වා. ඒක ප්‍රඥාවෙන් දකින්න ඕනේ. මේක කාය සංකාරයක්ද චිත්ත සංකාරයක්ද? කය විසින් මතු කරලා දීපු දෙයක්ද හිත විසින් මතු කරලා දීපු දෙයක්ද? හිත විසින් මතු කරන දෙයක්. කය විසින් මතු කරන දෙයක් නම් කාය සංකාරය. හිත විසින් මතු කරන දෙයක් නම් චිත්ත සංකාරය. ඉතින් අපි පඤ්ඤාය චස්ස දිස්වා ඒක ප්‍රඥාවෙන් දැකලා ආසවා පරිච්ඡේන අන්න ඒ පිළිබඳව ඇති වෙලා තියෙන ආශාව ගැතිය නිකන් අර ගෑවිලා ඉන්නේ. ඒක නිකන් මනාපයි රුචි. මොකද අර ඒකේ තියෙනවනේ පොඩි වින්දනීය ගතියක්, සංසිඳුණු ගතියක්, සහනයක්. සහනයක් එනකොටම අපේ ආශාව ගැතියක් එනවා. ඒකට මනාප වෙනවා, රුචි වෙනවා, ඒක අගය කරනවා, ඒක ලොකු කරගන්නවා. ඒකෙම ඉන්න බලනවා. ඒකෙන් අයින් වෙන්න බෑ කියනවා. ඒක තමයි හොඳ මේක. සමහරට අවිද්‍යාවටත් වැටෙනවා ඔහොම ගිහිල්ලා ඒක නිවන කියලා. ඉතින් ඒක නිසා ආලෝකයක් ඇති වුණා නම් ඒක තියෙන තාක්කල් සිහියෙන් ඉන්න නැති වුණාම ඉවත් වුණාම ඒක අනිත්‍ය ආදී වශයෙන් දැක්කේ. ඉතින් ඒක හොඳ හොඳ කාරණයක් මතු කරේ මේ විතර ආනාපාන සතියේ තුලින්ම විදර්ශනාවට යන්න පුළුවන්. යෝගී. ඒ අත්විඳින කාය සංකාර, චිත්ත සංකාර දෙකම. කාය සංකාර කියන්නේ රූප ධර්ම කියන්න පුළුවන් අපිට. චිත්ත සංකාර කියන්නේ නාම ධර්ම. තවත් විදියකින් කියනවා. ඒවයි අනිත්‍ය අනාත්ම ස්වභාවය ඒ තුලින්ම දැකලා ඒ තුලින්ම අත්හරින්න පුළුවන්. අත් අත් ඒකේ අනිත්‍ය ස්වභාවය වැටෙනකොට පටිනිස්සග්ග වෙනවා. ඒකට නිශ්චය වෙන්නේ අනිශ්චිත වෙනවා. ඒකයි ස්වභාවය. එහෙමයි යෝගිය හොරු පුරුදු වෙනවා කොහොමද? ඒක. හොඳයි. තවත් අපිට කතා බහ කරන්න දේවල් තියෙනවා. ස්වාමීන් වහන්සේ. ඔව්. දැන් එතන ස්වාමීන් වහන්සේ ආලෝකය දකිනවා කියන්නේ සංඥාවක් නේද ස්වාමීන් වහන්සේ? ඔව්. ආලෝකය කියන්නේ සංඥාවක් නේද? ඔව්. එතකොට ස්වාමීන් වහන්සේ සුඛයත් ඒ ඒක සංඥාව දැකලා බොහොම සුඛ සාගර තත්ත්වයක් වෙලා පස්වද්දයක් වෙලා ඉන්නවා කියන්නේ මෙතන මේ වේදනාවත් දෙකම තියෙනවනේ ස්වාමීන් වහන්සේ. ඔව්. එතකොට එතන පංච නීවරණ යටපත් වුණා ඒ ඒ කියන ධ්‍යානගත தත්ත්වය නිසා එතනින් මිදුනම නැවත අනුශය පරිඋත්ථාන විතිකම தත්ත්වයට සිතපත් වෙන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ. එතකොට මේ අපිට දැන් ඔතන සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය උනේ නැත්නම් විදර්ශනාව කරලා හරියට මේක අලුවට තියෙන ගිනි වගේ නැවත ඕනම අවස්ථාවක මේ මේ දැල්වන්න පුළුවන් රාග ද්වේෂ මොහ පැත්තෙන් නේද ස්වාමීන් වහන්සේ? ඔව් දැන් අර ඇති වෙලා තියෙන අලුතෙන්ම Tamanට ලැබුණු දෙයක් තියෙනෝනේ. ඔතන ඔය භාවනාවෙන් ගිහිල්ලා ලැබුණු දෙයක්. අන්න ඒක ඒක පිළිබඳව තමයි ඔතෙන්දී ඔය රාග, දේශ, මෝහ ඇති වෙන්නේ. අර සාමාන්‍යයෙන් අපි කාම රාගය වගේ දෙයක් නෙමෙයි ඔතන අරූප රාගයක් වගේ දෙයක් ඔතන තියෙන්නේ. අරූප රාග, අරූප දෝෂ, අරූප මෝහ. අරූපේටත් ওই රාග දේශ මොහ තුනම එනවා. කාමයට වගේම. එතකොට අරූප ධර්මයක් දැන් අත්විඳින්මින් ඉන්නවා. මේ කාමයේ අත්හැරලා ගිහිල්ලා අරූපේ අත්හැරලා ගිහිල්ලා අරූපයක් දැන් අරූපයට වැටලා තියෙනවා. චිත්ත සංකාරයක් කියන්නේ අපි ඒකයි ඒකට. චිත්ත විශ්ින් සකස් කරලා දුන්න දෙයක්. ඒකට ඒකිනොත් අත්මිදින් නැති වුණොත් ඒකින මේ නැගී සිටියේ නැතොත් ප්‍රඥාවෙන් දැකලා ඒකත් අනිත්‍ය අනාත්ම දෙයක් කියලා අවබෝධ කරගෙන ඒකිනොත් අත්මිදුන් නැති වුණොත් එයා අර ක්ලේශයට වැටෙන්න පුළුවන්. රාගයට, දේශයට, මොහයට වැටෙන්න පුළුවන්. මොකක් අල්ලගෙනද මේ අරූප ධර්මයේ අල්ලගෙන. ඒක නිසා ඒකෙනුත් අපි අයින් වෙනවා. ඒකත් අයින් වෙනවා කියලා කියන්නේ ඒක ඒක අනිත්‍ය අනාත්ම ආදී විදිහට දකිනවා. එතකොට ඒක ග්‍රහණය කරන්නේ. ග්‍රහණයට අපි කියන්නේ උපාදාන කියන වචනේ පාවිච්චි කරන්නේ. ග්‍රහණය කරන්නේ. අනුපාදා වෙනවා. අනුපාදා කෙනෙක් වෙනවා. ඒකයි ස්වභාවය. එතකොට ස්වාමීන් වහන්සේ ඒකට යන්න ඉස්සෙල්ලා විදර්ශනා කළොත්ද එහෙම විදර්ශනා කරන්න පුළුවන් නම් එහෙම පැත්තෙන් දැන් නොදැනීමම යන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට යන්න ඉස්සෙල්ලා හෝ නැත්නම් ගිහිල්ලා ඒ தත්ත්වය අත්දැකන් පස්සේ හෝ එතන විදර්ශනා කරන්න පුළුවන් සුව ලක්ෂණයක් නේද ස්වාමීනි? ඔව් අත්දැකීදී විදර්ශනා කිරීම තමයි හොඳ. දැන් යන්න කලින් අපි දන්නේ ඒක එහෙම தත්ත්වයක් ඇති වෙයිද නැද්ද කියලා. නමුත් සූදානමින් යනවා කියලා කියන්නේ ඒ උදා වෙන ඕනම දෙයක් විදර්ශනාවට ගන්න එක. හමු වෙන ඕනම දෙයක්. ඒක භාවනාවේදී යෝගයට කාය සංකාරමුණ ගෙහින්නත් පුළුවන්, චිත්ත සංකාරමුණ ගෙහින්නත් පුළුවන්. ඒ ඕනම දෙයකට මෙයා සූදානම්. සූදානම් කියන්නේ විදර්ශනාත්මකයි යා. ඒ ඒ කාය සංකාරය හමු වුණත් අනිත්‍ය ආදී වශයෙන් අරගෙන ඒක එක්ක ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව ඒකත් එක්ක පවතින. චිත්ත සංකාරය හමු වුණත් අනිත්‍ය ආදී වශයෙන් අරගෙන ඒක තැලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව ඒ විදිහට පවතිනවා. ඉතින් අර හම වුණාම ඒකත් එක්ක එසේ පැවතීම තමයි වඩා සුදුසු. අල්පිය අපිට කියන්න බෑ භාවනාවට යනකොට දැන් කාය සංකාර ගත්තොත් බඩගින්නක් එයිද පිපාසයක් එයිද කකුල හිරි වැටෙයිද එහෙම කියන්න බෑ කල්පිය. ඒක භාවනාවේ යෙදී සිටුත් ඒ කාය සංකාරය මතුවලා එයි. චිත්ත සංකාරات අපිට කියන්න බෑ මොනවා මතක් වෙයිද එහෙම නැත්නම් ආලෝකයක් වෙන්නේද මොනවා වේද කියලා එහෙම කියන්න බෑ. ඒ එනේ අපි සිහිනුවණින් ඉන්න නිසා එන ඕන දෙයක් එක්ක ඒ විදිහට පවතින්න පුළුවන්. ඇලෙන්නේ ගැටෙන්නේ නූලා වෙන්නේ නැතුව ඒ විදිහට පවතින්න පුළුවන්. ඒක නිසා එනකොට ආවම ඒක විදර්ශනාවට අරගෙන කටයුතු කිරීම තමයි වඩා සුදුසු ක්‍රමය වෙන්නේ. එහෙනම් ස්වාමීන් වහන්සේ මම අපේ ස්වාමීන් වහන්සේ හිසෝ ඔව් ඒ වගේ අවස්ථාවකදී ස්වාමීන් වහන්සේ අපි සතියෙන් ඉන්නවා කියලා අපිට දැනෙනකොට මේ ඒක ඒම වගේ අවස්ථාවකදී අපි සතියෙන්ම මේ හිතනවා නම් මේ මම මේ භාවනාවේ ඉන්නේ කියලා අපි විදර්ශනා කරනකොට ස්වාමීන් වහන්සේ ඒ වෙලාවට දැක්ක දේ හරි දැනුන දේ හරි ගැනම විදර්ශනා කිරීමද හොඳ ඔව් වේදනාව චිත් වේදනා චිත්ත කියන එක ධම්මානු උපසනාවට එන්න අනිත්‍ය දුක දැකීමද සුදුසු කියලා පොඩ්ඩක් ස්වයන්වාස ගොඩ තේරුම් ගන්න අවශ්‍යයි. ඔව් මේ වෙලාවේ අර කිව්වාගේ වේදනාව දැනෙනවා. ඒ කියන්නේ යම අපි කායික කාය සංකාරයක් නම් කාය සංකාර චිත්ත සංකාර දෙකේදීම වේදනාව දැනෙනවා. දැන් කායික වශයෙන් යමක් දැනුනොත් ඒකේ සුඛ වේදනාවක් හරි දුක් වේදනාවක් හරි දැනෙන්න පුළුවන්නේ. දැන් කායික වශයෙන් සුඛ වේදනාවක් දැනෙන්නත් පුළුවන්. දැන් Taman හොඳට පහසුවෙන් ඉන්නවා, භාවනාව හොඳට කෙරෙනවා. එතකොට තියෙන්නේ සුඛ වේදනා තත්ත්වය. චිත්ත සංකාරයකදී වුණත් ඒත් එහෙමයි. ඒ හිත හොඳට තැම්පත් වෙලා, චිත්ත ඒකාග්‍රතාවයටපත් වෙලා, නීවරණ සංසිඳලා තියෙනකොට තියෙන්නේ සුඛ පැත්ත තියෙන්නේ. එහෙම නැත්නම් ඔය හිත එහෙ මෙහෙ යන ගතියකින් වගේ ඉන්නවනම් එතකොට නිකන් දුක්ඛ ගතියක් තියෙනවා. හැබැයි ඒ කොහොම හිටියත් යෝගියා ඔබතුමී කියන විදිහට හොඳ සිහිනුවණින් ඉන්නවා නම් ඔය කොයි தත්ත්වයේ යටතේ වුණත් එයා ආශ්‍රවයක් නැත්නම් අකුසලයක් කරගන්න නැතුව ඉන්න පුළුවන්. ඒ ඕගේ කොයි එකත් විදර්ශනාත්මකව දකින්න උනා. අර චිත්ත සංකාර සෝ පැත්තෙන් ගත්තොත් අර හිත සංසුන් වෙලා, තැම්පත් වෙලා, ඒකාග්‍ර වෙලා හොඳට තියෙනවා. ඒකත් අපි සිහියෙන් දකිනවා දැන් මම භාවනාවේ හොඳට ඉන්නේ. තවත් දවසක භාවනාවට වාඩි වුණාම ඕකෝ හිත එකඟ වෙන්නේ නැහැ. එක එක ඒවා කල්පනා වෙනවා. අරව මතක් වෙනවා, මේව මතක් වෙනවා. එතකොට සිහියෙන් ඉන්නවා. දැන් ඒකත් එක්තරා ස්වභාවයක්. එතකොට අපි එතෙන්දී ආතිරේක වශයෙන් දුක් වෙන්න, කනගාටු වෙන්න ඒව මෙවෝනෙත් නැහැ. අර චිත්ත චිත්තය හොඳට සංසුන් වෙලා, තැම්පත් වෙලා, සමාධිමත් වෙලා එනකොට ඒකට ලොකුවට ආඩම්බර වෙන්න ඕනේ නැහැ. අපි ඔය පටිනිස්සද්ද කියන්නේ ඔන්න ඔය අවස්ථාව. ඒ ප්‍රඥාවෙන් දැකලා ඒ දෙකටම උපේක්ෂා වෙන්න පුළුවන්. මොකද මේ දෙකම අපි දකින්නේ අනිත්‍ය නාත්ම විදියට. එහෙමයි. අයි ස්වාමීන් වහන්සේ එතකොට හරි මේ දැන් මට මට ඉන්න වෙලාවට දෙන්නලා තියෙනවා මේ මාව නිකන් තද වීමක් වෙලාවනේ මම ඒක ගැන පස්සේ වෙලාවට ඔබ වහන්සේට කතා කරන්න. මේ අවසරයි අර එහෙම වෙලාවකට අපි ඒ දැනෙච්ච දේ ගැන දැනුණා කියන එක අපිට සතියෙන් තියෙනවනේ හිතට. එතකොට අපි ඒක විදර්ශනා කරගන්න කිරීම තමයි හොඳ මේ දැන් අපි සතියෙම ඉඳලා මේ අර විදිහට ඒක දැනගන්නයි මම ඇහන්නේ මේ අපි අවබෝධ කරගන්න ඕන මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම එක මේකට වශී වෙන්න නරකයි කියන සතිය තිබුණොත් හරි නේද ඔව් ඔව් ඇත්ත වශයෙන්ම එහෙම තමයි සතිය තමයි එතන තියෙන්නේ එතන තියෙන්නේ එහෙමයි හොඳටම තේරුණා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට දෙනවා කීක කුසල් කියන ඒවා දැයි වෙනත් අපිට සාකච්ඡා කළ යුතු දේවල් නැතිනම් අපි ධම්මම අදට නිමා කරමු. අපි යදාගෙන තියෙන කාලයත් අවසන් වෙලා තියෙන නිසා අ ඊටාම කෙටියෙන් අපි අද අවධානයට යොමු කළ කාරණේ ගැන යමක් කියලා අපි සාකච්ඡාව නිමා කරන්න කැමතියි. ඉතින් අපි දැන් සතිපට්ඨාන දේශනාව ගුරු උපදේශයේ හැටියට තියාගෙන අපි කරන්නේ සිහි නුවණ දියුණු කිරීම. මේ සිහි නුවණ දියුණු කිරීම තුළ සරල ක්‍රියාවල ඉඳලා සංකීර්ණ ක්‍රියාවල දක්වාම සිහි නුවණ දියුණු කරනවා. දැන් අපි සරල ක්‍රියාවක තමයි මුලින් කතා කරේ ආනාපානයේ සරල ක්‍රියාවක. නමුත් ආනාපානයේ තුලම මේ යෝගීන් සංකීර්ණ දැනකට ආවා කියලා දැන් ඔප්පු වුණා. අර කාය සංකාරයක් අත්විඳින වෙලාව, චිත්ත සංකාරයක් අත්විඳින වෙලාව හිත බොහොම හොඳට සමාධිමත් වෙලා, තැම්පත් වෙලා තියෙන වෙලාව. එතකොට අරූප ධර්මයක ඉන්න සංකීර්ණ අවස්ථාව. ඒ අවස්ථාවෙත් අපි කරන්නේ අර විදිහටම සිහිනුවන පවත්වලා ඒක ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව ඉන්න එකයි. ඒකයි ස්වභාවයෙන් අපි කිව්වා ඔය ඉරියාපත සතියේදී තමයි සීලය මතුවෙන්නේ. අපි කරන ක්‍රියාවට වගවීම එදිනෙදා ජීවිතයේ කටයුතු වලදී අපි ඒකට වගවීම ඒ තුලින් ගිහිල්ලා අන්තිමට අපේ කර්මයට වග වෙන අපි කරන ක්‍රියාවට වග වෙන අපේ සිතිවිල්ලට වග වෙන තත්වයට අපිපත් වෙන. ඉතින් තාම තමයි ආර්ය වෙන්නේ. ආර්ය බවටපත් වෙන්නේ ඉතින් තාම තමයි අපි ආර්ය ආර්යයන් වහන්සේලා කියලා අපි කතා කරනවානේ. අපිත් ආර්යයන් වෙන්න ඕන. අපි ආර්ය මට්ටමට අපි එන්නේ සම්පූර්ණ මේ සිහිනුවණින් යුක්ත වෙලා වගකිය යුතු කෙනෙක් බවට පරිවර්තනය වුණා. අපිට එතෙන්ට එන්න පුළුවන්. අපහසු නෑ පුළුවන්. ඉතින් ඒ සඳහා දරන උත්සාහයක් අපි මේ කරන්නේ. හොඳයි මම හිතනවා අපි අද සදාම් හමුව මෙසේ නිමා කරනවා. තවදුරටත් මේ සති පුහුණුව අපි හොඳට කරමු. ආනාපාන සති, ඉරියාපත සති, සංකජඤ්ඤ සති වශයෙන් සතියම තමයි අපි වාක් ඉස්සරහට ගන්න මේ කාර්යයේදී. දැන් සතියෙන් ඉදිරියට ඉදිරියට යන ඇත්තන්ට හොඳට තේරෙනවා කොහොමද මේ Tamanව හසුරුවා ගන්නෙ කියලා. ඒක නිසා ඒ කාර්යය හොඳට කරන්න පුළුවන්කම ලැබෙනවා. හොඳයි අපි ඉදිරියට මේ දහම් හමුව පවත්වනවා. දැන් අපි දිනක් කර දිනක් සදහම් හමුව පවත්වන්නේ අද 13 වෙනිදා ලංකාවේ වෙලාවෙන් ලංකාවේ කැලෙන්ඩරේ අනුව ඉතින් අපි දිනක් කර දිනක තමයි අපි එතකොට පවත්වන්නේ අපේ සදහම් හමුව අද මම කලින් කිව්වා වගේ 13 වෙනිදා ඒකට 14 නෑ අයින් නැවත අපි 15 වෙනිදා තමයි හමු වෙන්නේ ඒ විදිහටයි අපි මේ සාකච්ඡාව දැන් කරගෙන යන්නේ. අපි භාවනා පුහුණුවට වැඩි කාලයක් ගත කරමු. ඊයේ සහ පෙරේද දවස්වල භාවනා යෝගින්ගේ ප්‍රතිචාර හුඟක් හොඳයි. කතා කළා හුඟ දෙනෙක් සාකච්ඡා කළා. තමන්ට ඇති වෙන ගැටලු ප්‍රශ්න හුඟක් අය කතා කළා සාකච්ඡා කළා. ඉතින් ඒ වයින් පේනවා තමන් භාවනා පුහුණුව කරන බව. ඉතින් අපි පුහුණුවට වැඩි ප්‍රමුඛතාවක් දෙමු. දීලා ඔය සතියම වැඩි කරගමු. සිහිනුවන වැඩි කරගෙන ඒ අනුව කටයුතු කරන්න අපි උත්සාහ කරමු. හොඳයි එහෙමනම් අපි අදට සදාම් හමුව නිමා කරනවා. ඊයේ මම පෙරේදා ප්‍රකාශ කළා වගේ අපි කාලය අරගෙන ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒවා ඉදිරිපත් කරගෙන අපි අපේ භාවනාව ඉදිරියට කරගෙන යමු. දුරකථන මගින් Skype මාධ්‍යයෙන් උනත් අපිට මුණ ගැහිලා ගැටලු තියෙනවා නම් සාකච්ඡා කරන්න පුළුවන්. අපි හුඟක් වෙලාවට හෙට දේ මේ පැය දෙක අපි බලාපොරොත්තු වෙනවා ඉන්නවා අපි මේ කාලය තුල Skype මාධ්‍යය රැඳී සිටිනවා නමුත් අපි සාකච්ඡාව කරන්නේ නැහැ. කාට හරි සාකච්ඡා කරන්න අවශ්‍ය නම් ඒ කාලයේ විශේෂයෙන් අපි ලබා දෙනවා. ඊට අමතරව අනිත් අවස්ථාවලත් අපිට පුළුවන් එකතු වෙලා මේ විදිහට මේ කතා බහ කියදෙන්න. මේ භාවනාවට අදාළව. එහෙමනම් අදත් අපි අපේ සදාම් හවුමේසේ නිමා කරනවා වෙනදා වගේම මේ උතුම් අවස්ථාවට සහභාගී වුණු පූජනීය අපේ ස්වාමින් වහන්සේලා ඒ වගේම අපේ මීනාශලා වගේම අපේ අනිකුත් කල්යාණ මිත්‍ර හැම දෙනාටම මේ දහම් හමුවෙන් මේන් ලබන පුහුණුවෙන් ඇති කර ගන්නා වූ අවබෝධය මේ සති පුහුණුව. එතනින් සතියෙන් සීනුවණින් අපි යන්නේ විදර්ශනාවට නිතරම විදර්ශනාවට ගිහිල්ලා මේ නාම රූප ධර්ම වල යථා ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරගෙන නොයැලෙන නොගැටෙන නොමුලා වෙන හිතක් ඇති කරගෙන අනිශ්චිත කෙනෙක් වෙලා සියලු නාම රූප ධර්මයන් කෙරෙහි ඇති කර ගන්නා වූ මේ අනිශ්චිතභාවයේ හෙවත් නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කර ගන්නට හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් උතුම් පරමාර්ථයෙන් අදත් අපි සදාම් හමු නිමා කරන මේ විදිහට හැම දිනාටම තෙරුවන් සරණයි Thank you.